ප්‍රස්වාසය විනාඩි 15කදී පමණ සංසිඳුනි. ඉන්පසු ඉබේම කයේ වේදනාවන් කෙරෙහි හිත ගිය බව වැටහුණි. හතරක් නැතුව මුළු කයේම ක්ෂණිකව ඇතිවෙන වේදනා මොහතක්වත් නොනැවති නැවතෙන බව නොපැවති නැවතෙන බව අත්දැක්කෙමි. මෙය පුරා පැයක් පමණ අත්දැකීමට හැකිවිය. මුළු කයම ඇතුව නැතුව යනු වේදනා ගොඩක් ලෙස දිය බුබුලු බිඳි බිඳි යන ආකාරයට අද්දුටු වෙමි. තවදුරටත් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව මුලදී වම දකුණු ලෙස පසුව ඔසවනවා තබනවා ලෙසද ඔසවනවා යවනවා තබනවා ලෙසද මෙනෙහි කරමින් කෙලිමි. දැන් මෙනෙහි කිරීමක් නැතුව මෙසේ পাයට සතිය යොදා සක්මන් කරමි. විටක සිතුවිලි විටින් විට පහළ වුවත් නැවත සතිය পায়ට යොදා සක්මන් කරමි. සමහර විටක සක්මන ඊතා සහැල්ලු ලෙස සිදුවේ. ඒ වෙලාවට සිතින් සක්මන් කරන ක්‍රියාව දෙස බලා සිටිනවා. වැනිය. තව දුරටත් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. හොඳයි. විශේෂ නුකු උපදෙසක් දෙන්න දෙයක් නැහැ. වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. දැන් ඔය ධාතුන් වශයෙන් අපිට ඒ විදිහට ආන මෙතෙන්දී නම් වේදනාව වශයෙන් දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සුකංච වේදනං වේදීයමානෝ විසංයුත්තෝ තං වේදේති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ සැප වේදනාවක් දැනුණත් ඒකෙන් නිකන් ඈත් වෙලා ඒකට ඒකට ලොල් වීමකින් තොරව මේක මට මේ තව දිරටත් පවත්වන්න ඕනේ අනේ මේක කොච්චර හොඳයි කියලා ඒ සැප වේදනාවකට අපි සාමාන්‍යයෙන් අපේ හිතේ ඇති වෙනවනේ ලොකු ඇල්මක් එහෙම දෙයක් නැතුව මේ ඒකෙන් අයින් වෙලා විසංයුත්තෝ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඒකෙන් අයින් වෙලා ඒකට බැස ගැනීමකින් තොරව අනුන්ගේ වේදනාව දිහා බලනවා වගේ ඔන්න විඳිනවා. ඒ වගේමයි දුක්ඛංච වේදනං වේදියමානෝ විසංයුත්තෝ තං වේදි දැන් දුක් වේදනාවකුත් යනවා. මේක පුදුම වදයක් නේ මේක මටමනේ වෙන්නේ කියලා එහෙම අර මුකුත්ම පසුතැවීමක් ලොකු කනගාටුවක් එහෙම නැත්නම් චෝදනා කිරීමක් නැහැ. ඒ වෙනුවට දැන් මේ වේදනාවක් කට අරගෙන තියෙනවා. ඉතින් මේ වේදනාව පිළිබඳව අපි ඉගෙන ගන්නවා දැනගන්නවා. ඊළඟට අනජ්ජෝසිතාති වේදින් පජානාති. දැන් මේ ඒකට බහින්නේ නැතුව අනබිනන්දිතාති පජානාති. දැන් මේ ඒකෙන් කින් සතුටු වෙන්නේ නැතුව විශේෂ දැන් සැප වේදනාවකදී නම් මේක දැන් ඔන්න ආවා කියලා ලොකු සතුටක් ඇති කරන්න දෙයක් නැහැ. මොකද මේ ආවට මේවා යනවා. කොයි වෙලාවෙ යනවද කියන්න බෑ. කොයි වෙලාවෙ එයිද දන්නෙත් නැහැ. කොයි වෙලාවෙ යයිද දන්නෙත් නැහැ. සැප කොයි වෙලාවෙ දුකට පෙරලෙයිද දන්නෙත් නැහැ. දුක ඊළඟට අවසන් වෙලා කොයි වෙලාවෙ සැප වේදනාවක් එයිද දන්නෙත් නැහැ. ඉතින් අර මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම මේ විදිහට අර මගේ කරගන්නේ නැතුව මේවා මේ ඒ ඒ හේතුන් නිසා හටගන්නා බව දක්නාසුලුව කරනකොට හරි මේකෙන් හැම දෙයක්ම එතකොට අපිට භවනාවට අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. දැන් මේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වේදනාව ගැන කතා කරද්දී හරි ලස්සන උපමාවක් එනවා මේ නන්දකෝවාද සූත්‍රයේදී නන්දක කියලා භික්ෂුන් වහන්සේ නමක් ගිහිල්ලා මෙහෙණින් වහන්සේලාට මේ අවවාදනා කරන අවවාද කරනවා. එතෙන්දී උපමාවක් වශයෙන් කියනවා දැන් මේ වේදනාව හටගන්නේ ඒ ඒ හේතුන් නිසා. ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් මහනවා. තජ්ජන් තජ්ජන් හේතුම් පටිච්ච තද්දා චද්දා වේදනා උප්පජ්ජති කියලා ඔන්න වික්ෂුණීන් වහන්සේලා උපද මේ උත්තර දෙනවා මේ මේ ඒ හේතුව නිසා ඒ ඒ වේදනාව ඔන්න හට ගන්නවා ඔන්න සැප වේදනාවක් හට ගන්න යම්සි හේතුන් ටිකක් තිබුණා ඔන්න ඒ නිසා ඔන්න සැප වේදනාවක් හට අරගෙන දුක් වේදනාවක් හටගන්න යම්සේ හේතුන් ටිකක් තියෙනවා. ඔන්න ඒ නිසා දුක් වේදනාවක් හට අරගෙන. මේක මේ මට පාලනය කරන්න බෑ. එතකොට අර හටගත්ත කිසිම වේදනාවක් සම්බන්ධයෙන් අපි ඕනට වඩා අභිනන්දනය කිරීමක්. ඒ කියන්නේ ඕනට වඩා ඒ ගැන කියාපෑමක්, ඒ ගැන අනවශ්‍ය විදිහට සතුටු වීමක් ඒ මොකක්වත් නැහැ. හඬා වැළපීමක් ඇත්තෙත් නැහැ. උපමාවක් වශයෙන් කියනවා මේ දැන් ලී කැලි දෙකක් එකට අතුල්ලනකොට වියලි ලී කැබලි දෙකක් එකට අතුල්ලනකොට යම්කිසි රස්නයක් පහළ වෙනවා රස්නයක් උපදිනවා හැබැයි අපි මේ රස්නේ හටගත්තට හටගන්නවා නමුත් අපි හිතමු මේ ලී කැලි දෙකම අයින් කළා තියෙනවා දැන් අර හටගත්ත රස්නය දුර වෙලා යනවා මොකද මේ හට අරගත්තේ හේතුවක් නිසා අර අතුල්ලද්දි තමයි මේ මේ වේදනාව හටගත් මේ රස්නේ හටගත්තේ ඉතින් ඔය උපමාවෙන්ම මේ නන්දක ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා මේ වගේමයි මේ ස්පර්ශය හේතු කරගෙන ඔන්න වේදනාවක් හටගත්තා. ඉතින් ඒ ඒ ස්පර්ශයට අදාළව ඒ ඒ වේදනාවන් හට ගන්නවා. නමුත් ඒ ස්පර්ශයේ තියෙන තාක් පමණයි ඉතින් මේ වේදනාව පවතින්නේ. ස්පර්ශය යම් අවස්ථාවක දුර වෙලා යනවා නම් අන්න වේදනාවක් දුර වෙලා යනවා. ඉතින් අපි ওই විදිහට ටික ටික දැන් මේවයන් ඉගෙන ගන්නකොට අන්න මේ වේදනාව වේදනාවක් වශයෙන් දකින්න අන්න හිත ටික ටික හුරු වෙනවා. වේදනාසු වේදනානුපස්සී විහෙරති කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන දැන් මෙතෙක් කාලයක් මේක මගේ ඔළුව රිදෙනවා මගේ බඩ කැක්කුමයි මගේ අත රිදෙනවා කියලා අත වේදනාව මගේ කරගෙන හිටපු මේ තැනැත්තා මේ කෙනා දැන් අන්න වේදනාව වේදනාවක් වශයෙන් දකින්න ටික ටික පුරුදු වෙනවා. ඉතින් ඒකයි කිරීගෙන යන්න තියෙන්නේ. ඉතින් වැඩේ හොඳට කරලා තියෙනවා. තවදුරටත් හුනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. සක්මන් භාවනාව ගැනත් විශේෂ දෙයක් කියන්න නැහැ. ওই විදිහට කරගෙන යන්න තව තව හොඳට විස්තර බලනාසුලුව දක්නාසුලුව මේ මුල් අවධියේදී අපිට අර ඒ උනන්දුයෙන් මේ අරමුණු වලට හොඳට හිත යොමු කළා අවශ්‍ය පමණට හොඳට ලං වෙලා සමීප වෙලා බැලීම මුල් කාලේදී අත්‍යවශ්‍යයි. ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කොහොමද අරමුණක් එක එල්ලේ බලන්නේ. මුහුණට මුහුණලා අරමුණක් එක ඉන්නේ කොහොමද? ඊළඟට මේ අරමුණක් කියන්නේ මොකද්ද? හිත කියන්නේ මොකද්ද? يعني රූප ධර්මයක් කියන්නේ මොකද්ද? නාම ධර්මයක් කියන්නේ මොකද්ද? මේ විදිහට අපිට ටික ටික ටික මේවා ගැන මේ මේ ධර්මමය ඥානයක් ගොඩනගෙනවා. ඒ නිසා මේ සක්මනේ යෙදෙද්දිත් හොඳට සමීප වෙලා මේ දැනෙන දේවල් ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. හොඳයි. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ වශයෙන් කරමි. හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී ටික වේලාවකින් ක්‍රමක්‍රමයෙන් නොදණී යයි. එසේ බොහෝ වේලාවක් සිටිමි. මෙවිට ශරීරයේ එක් එක් කොටස්වල වරහන් ඇතුලේ කම්මුල් දත් දෙපා ආදී වේදනා දැනේ. මේ දෙස බලා සිටිමි. තත්වල වේදනාව නැතිවීමට බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවේ. මා අසනීපයෙන් පසුවන බැවින් දෙපාවල වේදනාව බොහෝ දැනේ. ඒ දෙස ටික වේලාවක් සිට සතියෙන් ඉරියව්ව මාරු කරමි කරමි. මින් ඉදිරියට යාමට උපදෙස් පතමි. සක්මන් කිරීමේදී යටිපතුල් වලට සිහිය තබාගෙන සක්මන් කරමි. දෙපා වලට දැනෙන සැහැල්ලුව අත්දකිමි. පළමුව විලිම්බුව කොටස ලනුපැදුරට ස්පර්ශ වන ආකාරයත් ක්‍රමක්‍රමයෙන් සුලංගිල්ල ලනුපැදුරට ස්පර්ශ වී මුළු පාදයම ස්පර්ශ වන ආකාරය හොඳින් වැටහි. මෙය දෙපාවලම අත්දකිමි. ටික වේලාවකින් මාගේ දෙපාවල යටිපතුල් වල අයිස් තැවරෙනවා මෙන් ශීත බවක් දැනේ. මන්ද වශයෙන් සිතුවිලි ගලා එයි. සමහර අවස්ථාවල එය කෙලින් කෙමෙන් නැති වී යයි. සමහර අවස්ථාවල එම සිතුවිලි ඔස්සේ ටික දුරක් ගමන් කරයි. මෙසේ විනාඩි 45ක් පමණ ගමන් කර දෙපා වලට දැනෙන අපහසුව නිසා නැවත පර්යංකයට වාඩි වෙමි. මාගේ භාවනාවේ වැරදි ඇතොත් ඊතා කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටින අතර ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව නිවන සාක්ෂාත් කරගැනීමට ලැබේවා. මේ පළවෙනි පළවෙනි කොටස පරයන්ක කොටසේ පොඩ්ඩක් මුල හරිය කියන්න. මුල හරිය නෙමෙයි. ඒක අවසන් වෙන හරිය පොඩ්ඩක් කියන්න. මෙවිත ශරීරයේ එක් එක් කොටස්වල කම්මුල් දත් දෙපා ආදී වේදනා දැනේ. මේ දෙස බලා සිටිමි. දත්වල වේදනාව නැතිවීමට බොහෝ වේලාවක් සිටීමට සිදුවේ. මා අසනීපෙන් පසුන බැවින් දෙපාවල වේදනාව බොහෝ දැනේ. හොඳයි. හොඳයි. මේ ඒ කියන්නේ මට තේරෙන විදිහට දැන් ආනාපාන සතිය කරගෙන යනකොට දැන් වේදනාවන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම වේදනාවන් නිරීක්ෂණය කරන්න අවධානය යොමු කරලා තියෙනවා. එහෙම දෙයක් තමයි මට තේරෙන්නේ. කාගෙද දන්නේ ප්‍රශ්නේ. හොඳයි දැන් මේ මේ ආනාපාන සතිය කරගෙන යනකොට කොච්චර වෙලාවකට පස්සේ වගේද වේදනාව නින්න ගන්නේ? සාමාන්‍ය විනාඩි 30ක් විතර වගේ යනකොට විනාඩි 30ක් වෙනකන් යන්න පුළුවන්. එතකොට ඒ මට්ටමට එනකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට මොකද්ද වෙලා තියෙන්නේ? සංසිඳිලා තියෙනවා. හොඳට සංසිඳිලා තියෙනවා. වේදනාව දිහා කියන්නේ මධ්‍යස්තව බලන්න හැකියාව තියෙනවද? බලනවා. පුළුවන්. එතකොට හැබැයි මේ දත් කැක්කුම මගේ හැරෙන්නේ නැහැ. මගේ හැරෙන්නේ නැහැ. ටික වෙලා ටිකක් වෙලා තිබිලා කොහොම වෙලා තිබිලා මගේ හැරෙනවා. මග හැරෙනවා. එතකොට ඒ කියන්නේ මේ මේක මේ නිකන් තියෙන දත් කැක්කම නෙමෙයි දැන් දැන් දත් කැක්කම නැද්ද? නැහැ. ආහා. එතකොට අර මේ වෙලාවේදී තමයි ඕක මතුවෙන්න ගන්නෙ. හැම වරණයක් ගානෙම ඕක එනවද? බොහෝ වෙලාවට එනවා ස්වාමීන් වහන්සේ. ආහා. එතකොට නිරීක්ෂණය කරන්න පුළුවන්. පුළුවන්. එතකොට මුළු කයෙම තියෙන වේදනාවලින් මේ දත් කැක්කමක් කියන වේදනාවද ප්‍රමුඛව තියෙන්නේ මුලටම දැනෙන්නේ, තදට දැනෙන්නේ. නැහැ කම්බුල්ලල අර ඒවත් දැනෙනවා. වගේ එහෙම දැනෙනවා. මුකුත් මේ රෝග තත්ත්වයක් යටතේ දාවේ මේවා සම්බන්ධයෙන්ම. ඒ ඒව සම්බන්ධයෙන් රෝග තත්ත්වයක් නැහැ. මගේ දෙපා වල තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳයි. සමහර ඒකම මෙතන දැනෙනවා වෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් කමන්නේ කොහොම හරි වේදනාවට උපේක්ෂා සහගතව බලන්න පුළුවන් නම් ඒ බලන්න යන අවස්ථාවේදී හොඳට ආනාපාන සංසිඳලා යම් එකඟ බවක් භුක්ති විඳිනවා නම් වරදක් නැහැ. දැන් වේදනාවම ප්‍රකට වෙන හින්දා ඒ ඔස්සේ යන්න. හැබැයි ටිකක් ඉතින් දුක්ඛ සහගතයි ගමන. ඉතින් මේ ඔය යෝසපම්පපුව කියලා යන්නයි දෙන්නේ. හොඳයි. මේ හොඳයි. මේ වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ නේද? හොඳයි හොඳයි. කරගෙන යන්න. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්ස මා භාවනාවට නවකෙක්මි. ආනාපාන සතිය මුල මූල කර්මස්ථානයේ ලෙස කරමි. සක්මන් භාවනාවේ හොඳින් සිහිය පිහිටවිය හැකිය. සමහර විට සිතවිලි පැමිණේ. එවිට එය සිතවිල්ලක් ලෙස හැඳිනගෙන බැහැර කරමි. වරක් ආනාපාන සති භාවනාවේ යෙදී සිටින විට තද සුදු පැහැති ආලෝකයක් ආවේය. එය අනිත්‍යයි සිතුවෙමි. නමුත් ආලෝකය එසේම පැවතුණි. පසුව දින කීපයක් සාමාන්‍ය පරිදි භාවනා කළෙමි. යලිත් දිනක ඊටමත් දිදුලන වර්ණ සහිත බෝගසක අත්තක් දැర్శණය විය. එහි එක් පැත්තක් ලස්සන වර්ණයෙන් දිදුලන අතර අනිත් පසින් කුඩා අංශුමෙන් විසිරී යන බව දුටිමි. මා එයද අනිත්‍ය ලෙස සිතුවෙමි. එහෙත් එය ඉවත් නොවිය. යලිත් ආනාපාන සතිය මතක් වී එය බැලුවෙමි. ආස්වාසයත් ප්‍රාස්වාසයත් මා ඉදිරියෙන් දැర్శණය වනවා මෙන් ඊ타ත්ම හොඳින් දැනුනි. සිතට තද සතුටක් මෙන්ම සැහැල්ලුවක් දැනුනි. නමුත් භාවනාවෙන් පසු මා කලේ නොකල යුතු දෙයක් බව සිතේ. ඒ මොහොතේ පටන් භාවනාව නොවැඩේ. පර්යංකයට වාඩි වූ පසු පෙර පරිදි ආනාපානය හොඳින් නොදෙනී. පින්වත් ස්වාමින් වහන්සේ මා කළ යුත්තේ කුමක්ද? භාවනාව දැන් පෙර පරිදි නොවැඩෙන නිසා භාවනාවට කම්මැලිකමක් දැනේ. කළ යුත්තේ කුමක්දයි පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ ඒක මුකුත් ප්‍රශ්නයක් නෑ. ඉතින් වලක වැටලා තිනවා. දැන් දන්නවනේ ඉතින් මේ වලක වැටන කියලා. ඔහ වැටි වැටි යනකොට තමයි පොඩ්ඩක් සුන්දරත්වයක් තියෙන්නේ. ඒ නිසා කමක් නෑ. පොඩ්ඩක් බැලුවා. ඉතින් පොඩ්ඩක් ඉතින් වාහනේ පිට පැන්නා. දැන් ඉතින් දන්නවනේ ඉතින් ආයේ මුලිනයි යන්නයි තියෙන්නේ. මේ අපි තේරුම් ගන්න තියෙන්නේ අර පේන දේවල් ඔස්සේ අපි ගියොත් ඔන්න ආනාපානෙට අකුල් හෙළුවා වෙනවා. දැන් මේ මොකද තාම ආනාපාන සතියේ වැඩිගෙන යන අවස්ථාව. එතකොට අපේ ප්‍රමුඛත්වය මූලිකත්වය දෙන්න ඕනේ තානාපානෙටමයි. හුස්ම රැල්ලටමයි. හැබැයි ඒක සංසිඳනකොට අපේ තියෙන යම් යම් නිකන් ගති ස්වභාවයන් නිසා, චරිත ස්වභාවයන් නිසා ඇතම් කෙනෙකුට විවිධාකාර රූප දර්ශනය වෙන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට පිරිමි අයට එහෙමනම් වෙන්නෙම නැති තරම්. මොකද මේ හරිම සැකසහිතයිනේ අපේ හිත. මලාට කිසි දෙයක් පිළිගන්නේ. ඉතින් ඒ හින්දා මේ ඔය ගෑනු අයට තමයි ඔක්කොම පේන්නේ. ඉතින් මේ <laughs> ඉතින් ඔය පේනකොට ඉතින් Taman තේරුම් ගන්න මේ එකක්වත් මාර්ගය නෙමෙයි. මේ ඔක්කොම මේ මායя දාන තොණ්ඩු. මාව අල්ල ගන්න මායя ඉඳන් දානවා ආ මෙන්න මේක කාලවරෙන් කියලා. හැබැයි ඉතින් අපි ඕක ඔස්සේ ගියොත් මේ ශ්‍රී මහ බෝධිය අත්තක්ද කියලා බලන්න ගියොත් නැත්තම් දේවතා රූපයක තියෙනවද කියලා බලන්න ගියොත් ඉතින් ඔක්කොම අහු වෙනවා. <clears throat> ඒ නිසා මේ ඒක ඔස්සේ අපි ඒ ඔස්සේ යන්න එපා. මේකට මේකට සතුටක් ඇති කරගන්න එපා. මේක ගැන හොයන්න යන්න එපා. හිතින් මවන දර්ශන ඔස්සේ නෙමෙයි භාවනාව යන්නේ. අපි නීතියක් වශයෙන් තේරුම් ගත්තා නම් හරි ඒක. හිතින් පෙන්වන්න පුළුවන් ඕන තරම් දේවල් විවිධාකාර රූප මවන්න පුළුවන්, මරිච්ච අයගේ රූප පෙන්වන්න පුළුවන්, ඊළඟට බුදුහාමුදුරුව මවලා පෙන්වන්න පුළුවන්, බෝවතු පෙන්වන්න පුළුවන්, රුවන්ලිසාය පෙන්වන්න පුළුවන්. මේ එකක්වත් නෙමෙයි මේ නිවැරදි විපස්සනා භාවනාවකදී යන්නේ. තනිකරම ඊට වඩා හොඳට ඍජුව. අස්පනා පිට එහෙම නැත්නම් ඍජුවම දැනෙන දෙයක් එක්ක තමයි මේ කෙලින්ම කාය අනුපසනාව, වේදනා අනුපසනාව, චිත්ත අනුපසනාව, ධම්මා අනුපසනාව හතරම වැඩෙන්නේ. ඒ බව හොඳින් තේරුම් අරගෙන දැන් වෙච්ච දේ ගැන දැන් පසුතැවෙන්නත් එපා. දැන් පොඩ්ඩක් ඕනනම් සක්මන් භාවනාවේ ටිකක් වැඩිපුර යෙදෙන්න. යෙදিলা නැවතත් හොඳට සතිය තහවුරු කරගන්න. Tamanට මුකුත් දෝෂාරෝපණයක් කරන්න එපා. මේ විදිහට තමයි ඉතින් අපි හැමෝම වරදිනවා, ආයි හදා ගන්නවා. ඔහොම ගමනක් තමයි තියෙන්නේ. වැටි වැටි නැගිට නැගිට යන ගමනක් තියෙන්නේ. ඉතින් ඒ ගැනත් සතුටු වෙලා කමන්නේ. මොකක්වත් හම්බුණා. ඒක ගැනත් දැන් මම දන්නවා දැනුවත් වෙලා තියෙන කියලා සතුටක් ඇති කරගෙන නැවත පටන් ගන්න මේ කිසිම බාධාවක් නැහැ නැවතත් අපිට මාර්ගයට අවතීර්ණ වෙන්න තේරුම් ගත්තනම් මෙන්න මෙතන තියෙනවා මේ මොකද්ද බොරුවලක් තියෙනවා කියලා තේරුම් ගත්තනම් ඊළඟ පාර එනකොට දැන් නැවතත් ඕක හරියාගෙන එනකොට නැවතත් එක එක පේනෙන්න ගනීවි ඒ පේන්න ගන්න දෙයට අවධානය යොමු කරන්නේ නැතුව ආස්වාස ප්‍රස්වාසය ඔස්සේ යන්නයි තියෙන්නේ. එතකොට නැවතත් කලින් தත්ත්වයටත් එහාට යආ ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. මා ටික කලක් භාවනා කරන නවක යෝගියෙකි. සක්මන් භාවනාවේ හොඳින් සිහිය පිහිටවා කළ හැක. නමුත් පර්යංකයට හිඳගත් විට ආනාපානට සිහිය යොමු කර ටික වේලාවක් මැදැඩි නිදිමත ගතියක් දැනේ. වරහන් නැතිව ටික දිනක සිට. පසුව නිින්ද ගියාද නැත්නම් වෙනත් දෙයක්දයි නොතේරේ. මෙය විසඳාගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. මේක විසඳ ගන්න නම් ඇත්තටම මේ සක්මන් භාවනාවෙන් තමයි අපි පොඩ්ඩක් අවදිමත් බව හදා ගන්න තියෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර සක්මන් භාවනාවේ උනන්දුවෙන් යෙදෙන්න. එතනත් ඒ දැන් අපි තුමු සක්මන් භාවනාව ගැන මෙතන කියවිලා නැහැ. අපි තුමු යම් යම් විස්තර බලමින් හොඳට මේ ස්පර්ශ වෙන තැන බලමින් මේ වගේ දේවල් වලට අවධානය යොමු කරමින් නම් දැනට කරන්නේ ඒ ඒ අවධානය තව වැඩි කරන්න. දැන් Tamanට ඉස්සලා දැනුනේ නිකන් අපි දුමු මානසිකාර කර කර ගියා. වම දකුණ වශයෙන් කරගෙන ගියා. දැන් ඒක මානසිකාරය අයින් කළා ස්පර්ශයත් එක්ක විතරක් ඒ ස්පර්ශය දැනෙනකොට ඊළඟට බලන්න මුලින්ම ස්පර්ශ වෙන්නේ කොහෙද කියලා. ඒ ඒ දැනෙන තැනත් කොහොමද මේක පැතිරෙන්නේ? ඊළඟට ඒ ඇඟිලි තුඩු වල නම් අර කලින් මම විස්තර කරා වගේ කොයි ඇඟිල්ලද දැන් පටන් ගන්න. ඊළඟ ඇඟිල්ලට කොයි වෙලාවද යන්නේ. ওই විදිහට හොඳට උනන්දුවෙන් මේ සක්මන් භාවනාව තුලින් පුළුවන් තරම් සතිය දිනුවකට දිනු කරගන්න වෙනවා. සතිය දැන් ඉස්සරහට ගන්න වෙනවා. ඔන්න සතිය ඉස්සරහට ගත්තට පස්සේ අර වගේ ඔන්න පරයන්කට ගියාට පස්සේ අර හොඳට අපිටම හිතේ එකඟ බවක් හැදෙද්දී සතිය ඉස්සරහින් ඉඳලා පෙන්වලා දෙනවා මේ ඔන්න දැන් මේ යන පාර දිදිමත වෙනුවට මේ යන විදිහ එක එක පියවරක් පාසා මේ Tamanට වැටහීමක් එනවා. ඒ නිසා පොඩ්ඩක් සතිය අවදි කරගන්නයි තියෙන්නේ. ඒක පරයන්කදී කරනවට වඩා හරිම පහසුයි මේ සක්මනේදී කරන එක. ඒ නිසා සක්මනෙන් හොඳට සතිය තහවුරු කරගෙන ඊළඟට පරයන්කේ දෙන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වැලිමලුවේ සක්මන් කරන විට කලින් දිනවල නම් වම දකුණ කියා පාදය තබා ඇවිද්දෙමි. ඊට පසු මොකුත් නොකියා පාදය තියා ඇවිද්දෙමි. නිතරම වාගේ සිත විසිරයයි. එම නිසා මා මෙසේද කළෙමි. පළමුව ටිකක් වේගයෙන් එහාට මෙහාටත් පස් වතාවක් පමණ ගමන් කෙරුවෙමි. ටිකක් වේගය අඩුකොට එක පාදයක් තබන විට එකද අනිත් පාදය තබන විටත් එක කියා ගියෙමි. නැවත හැරි දෙක දෙක කියා අවසන් වෙන තැනදී හැරි තුන තුන කියා මෙසේ 50 වතාවක් පමණ ඇවිද්දෙමි. එවිට මගේ සිත විසිර ගියේ නැත. පින්වත් ස්වාමින් වහන්සේ මෙම ක්‍රමය හොඳද කියා පහදා දෙන්න. ස්වාමින් වහන්සේට මේ භවයේදීම නිවන් මඟ අවබෝධ වේවා. වරදක් නැහැ. ඉතින් වම දකුණ වෙනුවට එක දෙක භාවිතා කරලා තියෙනවා. මුළු يعني කිසිම ගැටලුවක් නැහැ. Tamanට පහසු ක්‍රමයක් භාවිතා කරන්න. අර අපි ඔය වචනයක් භාවිතා කරන්නේ ඇත්තටම මේ හිත පිට යන එක වළක්වලා අපිට දැනෙන ඍජුව දැනෙන අත්දැකීම නිකන් තහවුරු කරගන්නවා. හිතිනුත් ඒක සනාත කරනවා. තහවුරු කරනවා. ඉතින් ඒ ඒකට ඉතින් මොන වචනය පාවිච්චි කරත් කමක් නැහැ. පස්සේ හොඳට Tamanට විශ්වාසය ඇති වුනහම මේ කටයුත්ත දැන් සතියෙන් යන්න පුළුවන් මට මේ කෙලවරේ නම් එහා කෙලවරට යන්න පුළුවන් හැරෙනකොටත් කඩා ගන්න තු මට මේ ලස්සනට සතිය අරගෙන යන්න පුළුවන් කියලා හොඳට Tamanට විශ්වාසය ඇති වුනහම ඔය එක දෙක කියන එකත් අත්හරින්න. අත්හැරලා හොඳට සක්මනේ දැනුවත් වෙවි යන්න. හොඳට දැනෙන දෙයත් එක්ක දැනුවත් වෙවි යන්න හිත නිශ්ශබ්දව තියාගෙන හැකිතා අරමුණු එන්න ඉඩ තියෙනවා. ඒකේ ගැටලුවක් නැහැ. නමුත් අරමුණු ආවහම වෙන මං කියන්නේ වෙන අරමුණු එන්න තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. වෙන අරමුණු ආවහම ඒ බව දැනවත් වෙනවා. දැන් අරමුණු ආපව දැනගත්ත මොහොතේ ඉඳන් නැවතත් සක්මනටම යමු වෙනවා. එතකොට ඔය මුලින් භාවිතා කරන ඔය උපක්‍රමවල ඇත්තටම ප්‍රභේදයක් විශේෂයක් තියෙන්නේ මුල කොටසේ විතරයි. ඊට පස්සේ ඔය ඔක්කොම ඉතින් ආයුධ විතරයි. ආයුධ පාවිච්චි කරලා අපි ගමන යනවා. ඊට පස්සේ මේ ආයුධ අත්හැරලා දානවා. ඉතින් හින්දා ගැටලුවක් නැහැ කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පර්යංක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාස සංසිඳීගෙන එන අවස්ථාවේදී ටික වේලාවක් වෙනත් අරමුණු කිසිවක් නොමැතිව සතිමත්ව සිටියෙමි. කකුල් දෙකම හිරිවැටි ඇති බව දැනුණ නිසා ඒ පිළිබඳව අවධානයෙන් ටික වේලාවක් ගත කළෙමි. ටික වේලාවකින් ඒ తත්වෙද නැති වී ගිය අතර බඩ තද වී වේදනාවක් ඇති වූ බැවින් නැවතද ඒ වේදනාව ගැන අවධානයෙන් සිටියෙමි. එයද ටිකක් වෙලා තිබී අනතුරු නැවතත් පිටකොන්ද රිදුමක් ඇති වූ නිසා එයටද සිත යොමු කරමින් සතිමත්ව සිටීමට උත්සාහ කළෙමි. ඉරියව් මාරු කරන තුරු ඒ తත්වෙම තිබුණි. පැයකට වැඩි වේලාවක් පරයන්ක භාවනාවේ සිතේ සිදුවීමක් සිදුවීමක් අත්දැකීමි. සක්මන් භාවනාව වම් කකුල හා දකුණු කකුල තබන අවස්ථාවලදී පාද පොළව හා ස්පර්ශ වීම වෙනත් දෙයකට සිත් නොයනසේ සිටීමටගත් උත්සාහය පෙරට වඩා වැඩියෙන් කිරීමට පුළුවන් විය. වෙනදා කකුල් ඔසවන විට බරගතියක් දැනුණද අද දින සැහැල්ලු ලෙස සක්මන් කිරීමට පුළුවන් විය. පාද ස්පර්ශ වීමේදී දැනෙන තද ගති ආදී හඳුනා ගැනීමට නිතරම සිත යොමු කරන ලද නිසා සිත සතිමත්ව තබා ගැනීමට හැකි වූ බව අත්දැකෙමි. තවදුරටත් භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් උපදෙස් පතමි. හොඳයි. විශේෂ ඇත්තනම කියන්න දෙයක් නැහැ. ඉතින් වැඩේ දැන් ටික ටික අහුවෙන බව තේරෙනවා. ඒ හින්දා උනන්දුවෙන් කරගෙන යන්න. ඕන්නම් අර මේ දවස්වල ටිකක් වැස්ස ගතියක් තියෙන හින්දා පොඩ්ඩක් ඕන්නම් ඔය උණු වතුර ටිකක් එහෙම පානය කළා, ඒ වගේ දේවල් කරලා පොඩ්ඩක් හිත ටිකක් හිත කය අවදි කරගත්තාම හොඳට හිත අවදියෙන් තියෙනවා. නින්දට බර ගතිය අඩු වෙනවා. එතකොට මේ පරයන්ක භාවනාවේ විශේෂයෙන්ම ඔය වැසිබර දවස්වලදී නිින්ද යන ගතිය එනවා. ඉතින් ඒකට පුළුවන් තේ ටිකක් එහෙම නැත්නම් උණු වතුර ටිකක් එහෙම පාවිච්චි කරලා වඩනහම ටිකක් අර කයේ ඒ රස්නේ ගතිය නිසා නැවතත් අවදිමත් භාවයේ තියෙනවා. ඉතින් මේ විදිහට මේ උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන විශේෂ උපදෙසක් දෙන්න නැහැ. කරන දේ භාවිතා බහුලී කතා කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ දැන් අපි ක්‍රමයේ අල්ල ගන්නවා. ඊළඟට ඒක නැවත නැවත කරනවා. නැවත නැවත ඒක බහුලීකృత කරනවා. ඉතින් ඒකට ඉතින් ටිකක් කාලයක් යනවා. එතකොට කියන්නේ අපිට ක්‍රමයේ අල්ලගන්න ටික කාලයක් යනවා. අල්ලගත්තට පස්සේ ඒකෙන් හොඳට බහුලීකృత කළා තමයි ඒක පදම් කරගන්න තියෙන්නේ. ඒක ඒකේ يعني ඊළඟ මට්ටමට යන්න නම් මේකේ හොඳට තහවුරු වෙන්න ඕනේ. ඒකට ඉතින් කාලයක් යනවා. ඒකේ يعني ඒ කාලේ ගත්තට කිසි වරදක් නැහැ. දැන් අපිට බැහැනේ දැන් ගහක් වඩෙනකොට අපි අනවශ්‍ය විදිහට පොහොර දාන්න ගියොත් අනවශ්‍ය විදිහට වැඩිපුර පොහොර වතුර දාන්න ගියොත් ගහ මැරෙනවා. නමුත් අපි අවශ්‍ය ප්‍රමාණයට විතරක් දානවා. අදත් එයාගෙන බලනවා, හෙටත් එයාගෙන බලනවා, අනිද්දාත් බලනවා. ඉතින් මේ විදිහට අවශ්‍ය විදිහට අපි ඒ <clears throat> ආරක්ෂාව, පොහොර ටික, වතුර ටික දෙනවා නම් අන්න ගහ ඉබේම ලස්සන්ට වැඩෙනවා. අන්න ඒ වගේමයි භවනාවේදීත් අපිට මේක අපේ හුඟක් වෙලාවට හදිස්සි පමණට මේක ඉක්මන් කරගන්නත් බෑ. හැබැයි මග හැරලා දැම්මොත් මේක වඩාගත් දේ ඉක්මනින්ම වැටෙනවා. කඩායන වැටෙනවා. එහෙනම් අපි හොඳට මේ කාරණාව තේරුම් අරගෙන අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. අදත් වැඩේ හොඳට කරනවා, හෙටත් වැඩේ කරනවා, ඊළඟ දවසෙත් කරනවා. ඉතින් මේ විදිහට හොඳට කරගෙන යනකොට දන්නේම නැතුව හොඳට තමන්ගේ හිතේ මේ ගුණ ධර්මයන් හොඳට තහවුරු වෙන්න ගන්නවා. හින්ද වැඩි උනන්දුවෙන් කරන්න මේ ක්‍රමය අහුවෙලා තියෙන බව තේරෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් මුල් දිනයේදී ලැබුණු උපදෙස් මාලාව අදට මෙන්ම හෙටටත් මාගේ භාවනාවට මහඟු අත්වලක් වී ඇති බව හඟිමි. ඒ අනුව පරයන්ක භාවනාවට මෙතෙක් යෙද වූ කාලය ටිකක් අඩු කරමින් සක්මන් භාවනාවට යෙද වූ කාලය වැඩි කර ගතිමි. ගරු ස්වාමින් වහන්සේ එය මට ඔබ වහන්සේගෙන් ලැබුණු ශාසනික දායාදයක් ලෙස අගය කරමි. මෙම වැඩමුළුවේ දෙවැනි දින පාන්දර ඊට හොඳින් පරයන්කයට සකසා වාඩි වී එන යන හුස්ම දෙස නිරීක්ෂණාත්මකව බලා සිටියෙමි. එයින් ආස්වාසය හා ප්‍රස්වාසය වෙන්කොට හඳුනා ගතිමි. හුස්ම රැල්ල ස්පර්ශ වන තැනද වැටහි. ටික වේලාවක් ආස්වාසය හා ප්‍රස්වාසයේ ස්වභාව ලක්ෂණ නිරීක්ෂණය කරමින් සිටින විට ඒවා වෙන්කොට හඳුනාගත නොහැකි තරමට සිහින් වී මා ඉන්නවාද නැද්ද කියාවත් නොදැනිනි. ටික වේලාවකින් මගේ ඕලාරික කය ඊතා සැහැල්ලු වී නිදහස් අවකාශයක මා තනිව ඉන්න බව දැනිනි. එයින් මට ඇති වූ निराமிස සතුට සෑහෙන වේලාවක් අත්විඳී බවද පසුව වැටහිනි. මේ අත්දැකීම අඩු වැඩි වශයෙන් අද දක්වාම අත්විඳෙමි. ගරු ස්වාමින් වහන්සේ මේ తত্ত্বය නිසාම චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව ගැන සිත යොමු කිරීමට අතපසු වේ. මේ පිළිබඳව උපදෙස් පතමි. සක්මන් භාවනාවේදී මෙනෙහි කිරීමක් නොකර නිදහසේ වරින් වර බාහිර ශබ්ද වලටද රූප වලටද සිත යවමින් සක්මන් කරමි. අපි මේ අර කියලා ඉමු නේද? මේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. හොඳයි. පොඩ්ඩක් මෑනියෝ මෙතනට එන්න පුළුවන්ද? හොඳයි තේරුම් ගන්නයි. දැන් මේ ඔය මේ පරයන්ක භාවනාවේදී අත්දකින්න ඔය මේ සැහැල්ලු ගතිය කියන්නේ අරමුණක් සහිතවද යන්නේ මොකක්වත් අරමුණක් ඒ වෙලාවේ නැද්ද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ අරමුණක් නැහැ හොඳයි යන විදිහ මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න දැන් පරියන්කේට වාඩි වුණාම ඔව් හොඳට තේරෙනවා මුල මුල මුල යන පාරවල පියවර ටික පේනවා පියවර ටික හොඳට පේනවා ඔව් එතකොට ඒ දැන් ස්පර්ශ වන තැන අඳුන ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් ආශ්වාසය සහ ප්‍රශ්වාසය. ඒ දෙකේ ස්වභාව ලක්ෂණ බලද්දී තව තව මම ඒ ටික ඔක්කොම ලියලා නැහැ. ඔක ගොඩක් දික් වෙන නිසා. කොහමරි කොහමද දැන් කියන්නේ Tamanට හොඳට අරමුණ එක්ක යන්න පුළුවන් හැකියාව තියෙනවා මුලදී ඊට පස්සේ අරමුණ කොහොමද නිකන් ගිලිහෙන්නේ කොහොමද හිතින් දැන් අරමුණේ එහෙම යද්දී ඇත්තටම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කිලිහෙන අරමුණ සියුම් වෙවි යනවා. අරමුණ සියුම් වෙවි ගියාට පස්සේ තමන් කොහොමද තීරණය කරන්නේ දැන් අරමුණකින් තොරවයි ඉන්නේ කියලා? මොකුත් දන්නේ නැහැ. <laughs> මොකුත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ ආ ඒ කියන්නේ සතිය තියෙනවා කියලා දන්නවා. සතිය තියෙනවා. සතිය තියෙනවා. ඒ කියන්නේ දැන් හිත ඇසුරු කරන අරමුණක් නැහැ කියලා තේරෙනවා. තේරෙනවා. හොඳයි. සිහිය තියෙන බව දන්නවා. නිින්ද ගිහිල්ලා නැති බවත් දන්නවා. හොඳයි. එතකොට කමක් නැහැ. දැන් දැන් තියෙන ප්‍රශ්නේ දැන් ඔය ඔය ඔය වෙලාවේදී සිතුවිලි හිතට එන්නේ නැහැ. නෑ සොන්න. හොඳයි. එහෙමනම් වරදක් නැහැ. පොඩ්ඩක් يعني මුලදී දැන් තාම ඔක අත්දකින්න පටන් ගත්තා විතරයි නේද? මීට කලින් සාමාන්‍යයෙන් එන යන තත්වයක් තමයි තිබුණේ. ඔව් මේකට එනවා එනවා යනවා ඒ කියන්නේ නිශ්චිත බවක් නෑ එයිද නැද්ද කියලා. දැන් සාමාන්‍යයෙන් විනාඩි 10ක් 12ක වගේ නිශ්චිත බවක් එතන තියෙනවා. ගේන්න ගේන්න හරි. මොකද්ද? දැන් ඉස්සර වෙලා එන යන තත්වයක් විතරනේ තිබුණේ. ඔව් දැන් දැන් දැන් මේකට කියන්නේ තමන්ගේ යොමනාවෙන් යන්න පුළුවන් හැකියාව තියෙනවද? ඒ කියන්නේ දැන් මේ පරයන්කෙත් ඔතෙන්ට යන්න පුළුවන් ඊළඟ පරයන්කෙත් යන්න පුළුවන් ඊළඟ එකෙත් යන්න පුළුවන් කියන දැන් විශ්වාසය ටික ටික හැදීගෙන එනවා. එහෙම නැත්නම් ඕක ගියාට කමක් නැහැ. යන්න දෙන්න. දැන් දැන් පැයක් විතර ගියාම දැන් පැයක් විතර ඉන්නවා. ඉන්නවා. හරි කවන්නෑ. මේ ඔහොම ටිකක් ඒක බහුලීකృత කරන්න මෙතන දැන් Taman තේරුම් ගන්න යමක් තේනවා. මෙතන තියෙන්නේ නික්ලේශී බවක්. දැන් කම්මැලිකමක් දැනෙනවද නැත්නම් ඔය සතුටින් ඉන්න පුළුවන්ද? නෑ කම්මැලිකම නෑ ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. තියෙනවා. හොඳයි. හොඳයි. කමන්නේ. ඒක බහුලීකృత කරාට වරදක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඉතින් දැන් කොහොමද මේ සක්මන ගැන සක්මන ගැන මේක තාම කිව්වේ නෑනේ. මෑනියෝම කියන්න බලන්න පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. ඒ ස්වාමීනහස ඔබ වහන්සේ මුල් දවසේ උපදෙස් දුන්නා. සක්මනට යන කාලය ටිකක් වැඩි කරගන්න කියලා. ඊට පස්සේ දැන් ඒ කාලය ඇත්තටම වැඩි කරගත්තා. දැන් මේ මෙනෙහි කිරීමකින් තොරව යන්න කිව්වා. හොඳයි. ඊට පස්සේ දැන් මෙනෙහි කිරීමක් නැතුව දැන් එදා ඉඳලම දෙවෙනි දවසේ ඉඳලම හොඳයි. මෙනෙහි කිරීමකින් තොරව ඇවිදිනවා. ඒ ඇවිදිද්දී අර මෙනෙහි කරමින් යන රටාව රිද්මය වෙනස් වෙන්නේ නැති බව මට හොඳටම තේරෙනවා. ඒ ඒ ගමන ඒ විදිහටම වෙනස් වෙන්නේ නැතුව යනවා. සිහිය පවතිනවා කකුල යන්නේ නැහැටි, තීන හැටි, පතුලට දැනෙන ඒවා ඒවත් දැනෙන අතර ඊට පස්සේ ඉහළටත් හිත යනවා ස්වාමීන් වහන්සේ. දැන් වලලු කර නැවෙන්නේ හැටි ඊට පස්සේ ධන හිස දැන් ඉදිරියට තියෙන ධන හිස නැවෙන හැටි පසුපස තියෙන ධන හිස දිග හැරෙන හැටි ඊට පස්සේ උකුල් ප්‍රදේශයට එන හැටි ඒ ටික දැනෙනවා හොඳයි ඔහොම යන්නේ ඒක කිසි වරදක් නැහැ දැන් සැහැල්ලුවෙන් යන්න දැන් ඒ කියන්නේ දැන් මේකෙදිත් අර දැන් ඌමනාවෙන් හිතට බල කරන්න එපා දැන් අරමුණට යන්න ඒ බල කරන්නේ නැතුව ඔහොම සැහැල්ලුවෙන් යන්න එයාට එයාට එයාට ඕන විදිහට හැසිරෙන්න දෙන්න. හැබැයි ඉතින් අර සතියෙන් යන්නේ නරක දේවල් වලට යන්න දෙනව නෙමෙයි. මේ සතියෙන් යන්නේ දැන් අරමුණට තදින් බලෙන් දාන්න එපා. හිමීට යන්න දෙන්න. සක් මේ පරයන්කදී අර දේ තව ටිකක් බහුලීකృత කරන්න. කිසි වරදක් නැහැ. එහේ ස්වාමීන් වහන්සේ දැන් ඉස්සරහට දැන් තව චිත්තානුපසනාව ධම්මානුපසනාව ගැන ධම්ම හිතන්න යන්න එපා. මට ඒක ගැටලුවක් ආවා. ඔව් පස්සේ කරගන්න පුළුවන්. ඔව්. කලබල වෙන්න එපා. මේ දැන් සක්මනේදී විතරක් නෙමෙයි මේ පරයන්කේදී උනත් ඇත්තටම මං ඔබ දැන් ලොකු ස්වාමීන් වහන්සේගෙන් මට අහන්න බයයි උන්වහන්සේ තියෙන බයපක්ෂපාතීත්වය නිසාම අහන්න බයයි. ඒකනේ. ඉතින් ඒක නිසා දැන් මේවා ඇහුවේ නෑ උන්වහන්සේගෙන්. එක දවසක් ආපු මුල් කාලෙදි වගේ ඔය தත්ති මං උන්වහන්සේට ඉදිරිපත් කළා මේ පතුලට විතර නෙමෙයි ඉහළටත් කකුල්වල මේ සිහිය එනවා කියලා. ඊට පස්සේ කිව්වා හා හා හෝ හෝ <laughs> පොඩ්ඩක් නතර වෙලා ඒව පස්සට ඒ කිව්වා හරියට දැන් ওই ටික පතුල විතරක් දිහා බලාගෙන යන්න කිව්වා. ඉතින් ඒක නිසා මේ මම ඒක අතෑරියා. නමුත් ඇත්තටම ඔබ වහන්සේගේ උපදේශ මට ගොඩක් වටිනවා වුණා. මොකද <laughs> මම මෙච්චර කල් ගිහිල්ලා තින්නේ මේ ලොකු ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියනවනම් කකුල් දෙක එහෙම දඬු කරගෙන නිකන් දඬු කදින් ගැහුවා වගේ. ඉතින් හරි වේදනාවයි ඒකට. ඉතින් දැන් මට මේ වේදනාව නැතුව ඕන තරම් යන්න පුළුවන්. හොඳයි. කමන්නේ මේ දැන් සැහැල්ලුවෙන් කරගෙන යන දැන් ඔය ඔය තැන හොඳට හුරු කරන්න. ඒ කියන්නේ දැන් හිත යන තැන හිත යන තැනක් නෙමෙයි. අතරම හිත අරමුණකින් තොරව පවතින ස්වභාවය ටික ටික එතන හුරු කරන්න. එතකොට Tamanට බලන්න. ඕකට දැන් විනාඩි 30කින් නම් ඔතෙන්ට යන්නේ. ඒක බලන්න තව හොඳට දැන් ඔක තේරෙනකොට යන ක්‍රමේ හොඳට තේරෙනකොට ඊළඟට විනාඩි 25න් යනවා 20න් යනවා 10න් යනවා 5න් යනවා වාඩන ගමන් යනවා. ඒ විදිහට ටික ටික ඔක බහුලීකృత කරන්න. සම්හස ඉස්සර දැන් ওই තත්වයෙන් විනාඩි 30ක් 40ක් වගේම යනවා. දැන් විනාඩි 5කින් වගේ මට තේරෙනවා ඒක ඒ ඒ தത്വෙටපත් වෙනවා කියලා. හොඳයි. කමන්නේ ඔහම ඔහම යන්න. පස්සේ හිමීට ඒ කියන්නේ ඕක තහවුරු වෙන්න ඕනේ අපිට ඔතන භාවිතා කරන්න විපස්සනාව සඳහා. කියන්නේ මේක තමයි අපේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කියන්නේ දැන් අපි ඔතන යන්නේ දැන් මෑණියන්ට ශුන්්‍යත පැත්තද අනිමිත්තද කියලා හරියටම තාම තහවුරු කියන්නේ බේරුම් කරගන්න අමාරුයි. දෙකෙන් එකක් කොයික වුණත් ප්‍රශ්නයක් නැහැ. මුලින්ම ඔය චේතෝ විමුක්ති මට්ටමක්. සිතේ නිකන් සහනයක්. සිත අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක්. සිත විමුක්ත වන ස්වභාවයක් Taman තේරුම් ගන්නවා. ඒක තමයි අපිට තියෙන ෂේම භූමිය. ඒක තමයි නික්ලේශී තැන. කියලා අන්න තමන් හොඳට තේරුම් ගන්න ඒක හොඳට තහවුරු කරගන්න. ඒක තහවුරු කරගැනීම අත්‍යවශ්‍යයි. ඒක තහවුරු කරගෙන තමයි ඊළඟට එතන ඉඳන් ඔන්න දැන් ඒක තහවුරු කරගන්නා තාක් හිතට චොට්ටක් ඉතින් අපි මේ පුහුණු කරනවා ඒ සඳහා යෙදෙනවා කරන භාවනාවක් තියෙනවා. අපි තහවුරු වුණාට පස්සේ අන්න හිත ටික ටික ටික ඉඳන් එතනත් බුරුල් කරනවා. දැන් මෙතෙන්ට ගියාට පස්සේ හිත අතහැරලා දානවා. ගියාට පස්සේ අතහැරලා දානවා. ගියා දැන් මෙතනට යනවා හිත. ගියාට පස්සේ දැන් ඉස්සර වගේ දැන් කමන්නේ දැම්මවා කියලා වැඩකුත් නැහැ. දැන් තව ඕක තව ටිකක් බහුලීකృత කරන්නකෝ. අපි ඉස්සරහට ආයි කතා කරන්න. එතකොට අපි බලමු මේක තව ටිකක් බහුලීකృత කරන්න. දැන් පර්යංකේදී ස්වාමීන් වහන්සේ මේ දැන් ආනපානේ ආස්වාසේ ප්‍රස්වාසේ දිහා බලද්දී මට දැන් අර සංසිඳීගෙන යන්න ඉස්සර වෙලා හිතෙනවා දැන් මේ ආනපානේ කියන්නේ සාමාන්‍යයෙන් අන්ත දෙකක්. කියලා හිතෙනවා මට. ඉතින් දැන් ඒකේ අර ස්වභාව ලක්ෂණ බලන්න ගියාම පේනකොට ඒක තව දුරටත් තහවුරු වෙනවා. ඒ කියන්නේ දැන් සිසිලත් එක්කම ඊළඟට පැත්තට යන්නේ උණුසුම. ඊළඟට සියුම් බවත් එක්කම ඊළඟට යන්නේ ඕලාරික බව, රළු බව. ඔය වගේ යනකොට මට හිතෙනවා මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ මේ අන්ත දෙක මත නේද කියලා. මෙතන මෙතන නාම රූප දෙක නේද මේ සෙල්ලම් කරන්න කියලා මට හිතෙනවා. දැන් ඒක වැරදිද දන්නේ නැහැ කිසිම වැරද්දක් නැහැ. හොඳයි. එහෙම එන්න දෙන්න. මේක ඇවුලන්නේ නැහැ. හැබැයි ගාක් ඔය සොය කියන්නේ ආවට පස්සේ ඒක ඔස්සේ මේ පර්යංක වෙලාවදී වුමනාවෙන් හිතන්න යන්න එපා. වැටහීමක් නිකන් ස්වාභාවිකව මතුණාට කිසි වරදක් නැහැ. මම දැන් දැන් ඔබ වහන්සේ ඊයේ කාට හරි උපදේශයක් දුන්නා මේ භාවනාවේ යෙදෙන වෙලාවට හිතන්න එපා. භාවනාවෙන් පස්සේ පොඩ්ඩක් කරපු වැඩේ ගැන හිතලා බලන්න කියලා. ඉතින් මං ටිකක් මුල ඉඳලා එහෙම පුරුදු වෙලා තිනවා. ඒ කියන්නේ පර්යංකයේ ඉවර වුණාමත් සක්මන ඉවර වුණාමත් විනාඩි 4ක් 5ක් අරගෙන ඒ ප්‍රතිවීක්ෂා කරලා බලනවා. ප්‍රතිවීක්ෂා කරනවා මම. එතකොට මට ඒකේ සාර්ථක බව සහ අසාර්ථක බවත් ඉතින් මම මෙතන මෙතන මගේ වැරදුනා එහෙම කියලා හිතෙනවා ඉතින් මගේ දැනුමේ හැටියට. කමක් නැහැ ඒකේ ප්‍රශ්නයක් නැහැ. තව කොටසක් තියෙනවා මහත්තයා. මොකද්ද දන්නේ නැහැ. මෑණියම කියන්නකෝ මොකද්ද කොටස? ස්වාමීන් වහන්සේ මෙහෙම මේ දැන් ඒක මට ඔබ වහන්සේ අද නෙමෙයි කියන්න ඕනකම තිබුණේ දැන් ගොඩ කාලෙකට ඉස්සර වෙලා. දැන් මේ නිස්සරණ සේනාසනයේටම ආවේනික වෙච්ච පාඩයක් තමයි මම දැන් මෙතන කියන එක. ඔව්. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ සංකල්පනාවක් මම හිතන විදිහට. ඉතින් මේ එතනදී ඔබ වහන්සේ ලොකු උදව්වක් ඒ මීට පෙර දවසක මම හිතන්නේ ජනවාරි මාසෙත් වගේ මට මතක මේ ඔබ වහන්සේ ඒක ගැන විග්‍රහයක් කළා. ඒ මම දැන් මෙතන කියන එක ගැන ඒ වෙනකල් ඇත්තටම දැනගෙන හිටියේ නෑ. මේ මම කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ පංචස්කන්ධය ඊළඟට දැන් කියන්නේ මේ අතීත අනාගතයට දුවන හිත මේ දැන් වර්තමාන මොහොතට ගැනීම ඊළඟට මෙතන කියන්නේ මේ අර දැන් පංචස්කන්ධය තියෙන ඒ පොඩි වපසරියකට හිත යොමු කර ගැනීම කියන එක පැහැදිලි කළා. ඉතින් ඒක ඇත්තටම ඒ වචන තුන තුලම මේ ලොකු භාවනා කමටහනක් තියෙනවා කියලා මට එදාම හිතුණා. නෝ ඇත්තටම කියන්නේ ලොකු සායනාංශයේ ඔය අර්ථයෙන් ඔක කියන්නේ. ඒ කියන්නේ ලොකු සායනාංශය ඔය විස්තර කරලා තියෙනවා ඉතින්. තියෙනවා. එතකොට මම මම හිතන්නේ ඉඳලා නැහැ වෙන්නේ. උන්වහන්සේගෙන් දැනගත්ත එක තමයි මාත් කියන්නේ. එහෙයි. <laughs> ඔව් ඒක තමයි. හොඳයි හොඳයි. එතකොට මම දැන් එතනදී ඒක මගේ වැරද්දක්ද මන්ද මේ ඒ ඒ වචන තුනට මම තව අර ඉන්න ඉරියව්ව දාගෙන තිනවා. දැන් සක්මනේදී නම් මම දැන් මෙතන හිටගෙන කියලා. ඒකේ වරදක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඔව්. ඒකේ වරදක් නැහැ. කියන්නේ දැන් අපි යම් ආකාරයෙන් අපේ කය පවත්නවා නම් ඒ ආකාරයට මේක බලනවා, දකිනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ඉම මේව කායන් යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති. දැන් මේ යම් ආකාරයකට කය පවත්වලා තියනවාද? යම් ආකාරයකට කය තබලා තියනවාද? ඒ ආකාරයෙන්ම මේක ධාතු වශයෙන් බලනවා. ආයි මේක ධාතු වශයෙන් බලන්න කියලා මේ ඉඳ ගන්නම ඕනේ නැහැ. ඒක කිසිවක් දන්නේ නැහැ. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සති නිමිත්තේ ඉඳගෙන සංසිඳී ගිය ආස්වාස ප්‍රස්වාසයේ දෙස පැයක් පමණ බලා සිටියෙමි. පෙරමෙන් නොනවති පැමිණි ආලෝක ධාරා නොවිය. සිහින් ආලෝකයක් මා ඉදිරියේ විය. කය කනෙහි කූඹියක් කූඹියන් කූඹින් දුවන ලෙස දැනුනි. ඊට පසු බෙල්ලේ කූඹින් දෙතුන් දෙනෙක් දුවන ලෙස දැනුනි. නාසයේ තදින් කසන්නට අවශ්‍ය විය. ඉංග ප්‍රදේශයේ ඉදිකටු අනින්නාක් ලෙස දැනුනි. බෙල්ල පිටුපස වේදනාවක් විය. අත් දෙක සහ ඉන ප්‍රදේශය නැතුව ගියාසේ දැනුනි. සින් ආලෝකයක් මා ඉදිරියේ විය. සිත සිතට බියක් ද ඇතිවිය. මෙලෙස ඔබ වහන්සේ මේ දින තුනේදී දුන් කමඨහන් වලට සවන් දුන් නිසා සියල්ල දෙස දැඩි ඉවසීමකින් බලා සිටියමි. බෙල්ලේ වේදනාව පමණක් අනිත්‍ය ලෙස මෙනෙහි කළෙමි. ප්‍රීතියක්ද ඇති වූ අතර නැතින් කඳුළු බිඳු දෙකක් වැටෙන ලෙස දැනුනි. උදේ භාවනා කළ අවස්ථාවේ තරමක ආලෝකයක් තිබුණි. නිින්ද ගියාසේ හිස කඩා වැටුනි. සිහිය හොඳින් තිබුණි. මා ඉක්මනට හිස කෙලින් කළෙමි. වැරදි ඇතනම් පහදා දේ නිවැරදිව භාවනා කිරීම සඳහා ඉදිරියට කළ යුතු ආකාරය ගැන කමඨහන් ලබා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමද ඉල්ලා සිටිමි. හොඳයි. අපි මේ අර එකපාරට හිත කෙලින් කරපු එක තමයි පොඩ්ඩක් තියෙන වැරද්ද. ඒකට වැටුණට කමක් නැහැ. හිමීට ඒ කියන්නේ කයටම ඕනනම් මේක පොඩ්ඩක් වෙලා ඉඳලා කයටම හිස කෙලින් කරගන්න දුන්නොත් ඒක වඩා හොඳයි. අපි දැනුවත් වුණා නම් ඔන්න දැන් හිත කඩංගටුණා කියලා එක පාරටම අපි හිස කෙලින් කරන්න යාම තුල අපේ මැදිහත් වීමක් දරුණුව සිද්ධ වෙනවා. අපේ මැදිහත් වීම ඒ කියන්නේ භවනාවට ඒ වෙලාවේදී බාධාවක් වෙනවා. ඒ නිසා ඔය ඔය දේ වෙන්න පුළුවන් ගැටලුවක් නෑ. මගහැරලා යාවි. එහෙම වුණාට එකපාරට මේ හිස කෙලින් කරන්න යන්නේ නැතුව හිමීට තමන් තමන් මැදිහත් වෙලා කරනවා නම් බොහොම සෙමින් යන යන මේ රටාව කැඩෙන්නේ නැති වෙන්න කරන්න. මොකද නැත්තම් හිස කෙලින් කරපු ගමම්ම තමන් මැදිහත් වෙලා අත දාපු ගමම්ම අර ගියපු ටික ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ නිසා තමන් එතන තමයි පොඩ්ඩක් අහු වෙලා තියෙන්නේ. අනිත් ටික හොඳින් කරලා තිනවා මේ අර තමන්ට දැනෙන දේවල් ඉදිකටු මේ අයිනේවා ඒ දැනෙන දේවල් ඔක්කොම බගහැරලා යාවි විශ්වාසයෙන් යන්න භාවනාව හොඳින් කරේගෙන යන බව මේ කියලා තියෙන විස්තර වලින් තහවුරු වෙනවා ඒ නිසා තවදුරටත් භාවනාවේ යෙදෙන්නයි තියෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ඊයේ දින 17 වෙනිදා ලද උපදේශ අනුව එදිනම සවස පරයන්ක භාවනාවේ යෙදුණෙමි සතිමත්ව භාවනා අරමුණෙහි හිඳී හිඳින විට ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රමයෙන් තුනී විය. ඒ නිහඬ පරිසරය තුල ශරීරයේ තදින් ස්පර්ශ වී ඇති ස්ථාන කෙරෙහි සතිය පිහිටුවා බලා සිටියෙමි. ඒ සියලු ස්ථාන බලා සිටියේදීම බොඳ වී යන්නක් මෙන් ක්‍රියාත්මකව නොපෙනී ගියේය. මගේ වාඩි වී සිටින ඉරියව්වෙන්ම රූපයක් මා ඉදිරියේ දිස්විය. දලසේයාපට එකති ආකාරයට වරහන් ඇතුළේ. අනිත්‍ය මෙනෙහි කෙලෙමි. නොපෙනී ගියේය. ස්වාමින් වහන්සේ උපදේශ පතමි. ඉදිරියට කළ යුතු පිළිවෙල කාර්ණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට තිරුවන් සරණයි. මුලම මේ කියන්නේ ආනාපාන සතියෙන් දැනන්න. සක්මන් භාවනාව අරමුණෙහිම හිඳිනා විට ආස්වාස ප්‍රස්වාස ක්‍රමෙන් තුනී විය. ඒ නිහඬ පරිසරය තුර ශරීරයේ තදින් ස්පර්ශ වී ඇති ස්ථාන කෙරෙහි සතිය පිහිටුවා බලා සිටියෙමි. ඒ සියලු ස්ථාන බලා සිටියදීම බොඳ වී යන්නාක් මෙන් ක්‍රියාත්මකව නොපෙනී ගියේ. ඒ කියන්නේ මේ මේක සක්මනේදීද අත්දැකලා තියෙන්නේ කාගෙද දන්නේ නැහැ ප්‍රශ්නේ. සක්මනේදීද අත්දැකේ මේ මේ හරි කමන්නේ. ආ මහත්තේ. ඔව්. මේ පොඩ්ඩක් මහත්තයා එන්නකෝ. හොඳයි තෙරුවන් සරණයි. දැන් ආනාපාන කියන්නේ ඉඳගෙන ඉන්න භාවනාවේදී අද්දකේ. ආ හොඳයි. එතකොට ඒකෙදී කොයි වෙලාවට ගියාමද ඉස්සරහට කෙනෙක් පේන්න වගේ එකත්තේ? අර මේ ගදවුණු ස්ථාන මයික් එක ගන්න ඉස්සරහට. තද වුණු ස්ථාන මේ බොඳ වෙලා වාගේ යනකොට ඔව් ඊට පස්සේ මම බලාගෙන ඉන්නකොට ඊට පස්සේ තමයි ඉදිරියෙන් මගේ ස්වරූපයම මේ අර වෙන්න ගත්තා බ්ලැක් ඇන්ඩ් වයිට් ක්‍රමයට අර හරි කමන්නේ දැන් අර දැන් මහත්තයා බලලා තියෙන්නේ සමස්තයක් වශයෙන් මුළු ශරීරේනේ එහෙමයි මේ දැන් දැන් දැන් රාශියක් තියෙනවා ඒ රාශිය දිහාම සමස්තයක් වශයෙන් පැත්තකින් ඉන්නා වගේ බලලා තියෙන්නේ එහෙමයි සර් එහෙම يعني එහෙම සමස්තයක් වශයෙන් බලන්නේ නැතුව දැන් හොඳට ආනාපාන සංසිඳුනහම දැන් මේ දැන් තැන් තැන් වල තිබුණාට ඕකෙන් එකක් තෝරගන්න. එකක් තෝරගෙන ඒ තැනට යොමු කරන්න. හොඳට එක දැන් අපි තුන් 10 තැනක් තියෙනවා. 10 තැනෙන් හොඳට Tamanට වැටහෙන පහසු මේ තීව්‍ර තැනක් තෝරගෙන එතෙන්ට එතෙන්ට පමණක් යොමු කරන්න. මුළු කයටම යොදන්න එපා. එතෙන්ට විතරක් යොමු කරන්න. එතෙන්ට යොමු කළා හොඳට එතෙන්ට සමීප වෙලා, කිට්ටු වෙලා බලාගෙන ඉන්න. එයා නොපෙනී ගියාට වරදක් නැහැ. එහෙමයි. එතට නොපෙනී ගියාට වරදක් නැහැ. නොපෙනී ගියොත් ආයි අපිටම ඒ කියන්නේ නොදැනී ගියොත් ආයි දැනට අපිටම වෙන අලුතෙන් 10ක් දැන් තියෙනවා. ඒකෙන් ආයි ප්‍රකට තව තැනකට දාන්න. එතන බලන් ඉන්න. එහෙමයි එතන එතන නැවත බලන් ඉන්නකොට ඒ කොහේ හරි අවස්ථාවක නිකම් මේකේ තනි ප්‍රදේශයක් තනි ඒකකයක් වගේ නැතුව ටික ටික ටික මහත්යාගේ හොඳට සතිය තීව්‍ර වෙලා හොඳට අරමුණත් එක්ක සමාපත් මේ සම මොකක්ද ඒකට කියන්නේ සමපාත වෙලා එනකොට ඔය සම්පූර්ණ එක නැති වෙලා යනව වෙනුවට කියන්නේ දැන් අවධානය යොමු කරන යම් තැනකට ඒ මුළු ප්‍රදේශයම නැති වෙලා යාමක් නේ දැනටත් දකින්නේ එහෙමයි සර් ඒ වෙනුවට ඒ ප්‍රදේශයේ යම් කොටසක් නැති වෙලා යනවා ඉතිරි කොටස තාම තියෙනවා අන්න ඒ වගේ විශේෂතා ඒ කියන්නේ විවිධත්වයක් පේන්න ගනීවි ඒකට අපි එකක් තෝරගෙන හොඳට ලං වෙලා බලන්න ඕනේ එහෙමයි සර් හොඳයි ඒ විදිහට කරගෙන යන්න හොඳයි එතකොට අර මේක පේන එකත් වලකින්නත් තිබුණා වලකින්නත් පුළුවන් පෙනුනත් එතෙන්ට අවධානය යොමු කරන්න එපා. කියන්නේ තමන්ගේ ඉස්සරහට මොනවා හරි නිකන් ඉස්සරහා දර්ශනයක් පේනට ඒකට දාන්න එපා. ආයි දැනෙන දෙයටම දාන්න. ආයිත් දැන් මේ කය කය කය දිහා බලන්නේ අවස්ථාවේදී යම් දැනෙන වේදනාවක් තියෙනවා නම් එතෙන්ටම දාන්න අරකට අවධානය යොමු නොකර. එහෙමයි සර්. හොඳයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ හිත එකතන තියා ගන්නවත් සමගම සමහර පර්යංකවලදී හිතත් එක්කම හිතට පල්ලෙහායින් පිම්බුණ ගතියක් දැනෙනවා. හොඳට හිත රැඳුණාට පසු ශරීරයට යොමු කළාම ඒ ඒ යොමු කළ සෑම කොටසකදීම පිරුණ පිම්බුණ ගතියක් දැනේ. මෙහෙම වෙලාවට වලදී මට බලන්න දෙයක් නැති නැති නැති වගේ හිත එක තැනකට කරගෙන ඉඳලා නැගිටී. මෙය මට පැහැදිලි කරන දෙන්නෙන් ඉල්ලා සිටිමි. ශරීරයේ තදකෙම පොඩ්ඩක් මේ කාගේද පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ ප්‍රශ්නේ? ඔව් පොඩ්ඩක් මෑණි වෙන්නකෝ. මට පොඩ්ඩක් බෝල බෝල වගේ පේනවා කියලා එහෙම නේද ලියලා තියෙන්නේ. නැහැ ස්වාමිනාංශ. දැන් හිත වාඩි වුණ ගමන්ම එක තැනට තියාගත්ත හැකි. එහෙම තියාගත් තියාගන්නකොටම වගේ මට දැනෙනවා ඒ හිතත් එක්කම මේ නිකන් සුව සුවයක් දැනෙනවා. ඒ වගේ. ඊට පස්සේ හිත තියාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඒ ඉන්න කොටත් එහෙම දැනෙනවා. ඊට පස්සේ මේ ශරීරයේ කොටස් වලට යොදන කොටත් මට දැනෙනවා මේ පිම්බිලා පිරලා වගේ. හොඳයි. පොඩක් ඉන්න. දැන් එතකොට ශරීරයේ කොටස් වලට යොදන්න කලින් හිත හොඳට එකඟ වෙලා තියෙන්නේ. එහෙම කොච්චර කාලයක් සේ භාවනා කරනවද? ගොඩක් කල් භාවනා කරා. ඉතින් ආනාපාන සතියද මූලකමටහන වශයෙන් භාවිත කරන්න. එහෙමයි කැඩෙනවා. ආයිත් මේ වගේ වැඩසටහන් වලකින්. හොඳයි. දැන් මේ අවස්ථාවේදී ඔය කයට යොමු කරන්න කලින් ආනාපාන සතියෙන් කොච්චර දුරට එනවද? ස්වාමිනාස මෙහිමයි මට මුල මුල ඉඳන්ම මේ ඕලාරිකව ගත්තොත් ඇරෙන්න ආනාපාන සතිය දැනුනේ නෑ මම හැමදාම කළේ ඒ දවස්වල බලෙන් ආනාපාන සතිය හොයලා අරගෙන කාලේ නාස්ති කරපු එක ලොකු ස්වාමිනාසගේ උපදේශයක් හම්බෙලා තමයි මේ නොදැනී යන එක වැඩි හොඳයි දැන් එතන ඉඳන් යන්න කියලා හොඳයි දැන් එතකොට කයේ දැන් දැන් මෑණියෝ කිව්වනේ මොකද්ද දැන් කයට යදුවාම පේන දේ මට පොඩ්ඩක් දැන් කියන්නකෝ. මේ පිම්බෙනා වගේ. මේ පිම්බු පිම්බුණ ගතියකුත් තියෙනවා, පිරුණු ගතියකුත් තියෙනවා, ඇඟපතට සහනයක් දැනෙනවා. දැන් ඉන්න පුළුවන්. හොඳයි. ඒකේ මුළු කයටමද දැනෙන්නේ නැත්නම් ඒක ප්‍රදේශයකට විතරයිද? ඒ මේ දැන් එක එක තැන තියෙනකොට මේ ඒ තිබ්බ තැන ඉඳන් පල්ල පල්ලෙහාට දැනෙනවා මේ ආයි කොටසකට ගියාම එතන එතනක් දැනෙනවා දැන් ඕක ඕක يعني මධ්‍යස්තව ඉඳගෙන උපේක්ෂාවෙන් ඔය වෙනස් වීම ටික දරා ගන්න පුළුවන්ද මුකුත් ප්‍රශ්නයක් කරගන්න නැතුව පුළුවන් එතකොට සතුටක් තියෙනවා හොඳයි එහෙමනම් ඒ කියන්නේ දැන් මේක බලනවා බලනකොට ඔන්න එක එක තැනක් වෙනස් වෙනවා ආයි එතනටත් බලනවා එතනත් මොනා හරි වෙනවා ආයි තව තැනක් බලනවා ඔය විදිහට මුළු කය පුරාම අවධානය යොමු කරගන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ගොඩක් වෙලාවට තදගති එන්නත් ගන්නවා. ඒවා මම පස්සේ දැම්මේ. ලියලා තියෙනවා. හරි. වරදක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ධාතු ලක්ෂණ වලින් කෙලින්ම යනවා. කිසිම වරදක් නැහැ. දැන් මේ මෙහෙම බලබල ඉන්නකොට සිතුවිලිත් එනවද? නැහැ. එන්නෙම නැහැ. මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. මේක හොඳට කරගෙන යන්න පුළුවන්. ඉන්නකන් එතනම ඉන්නවා. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී? සක්මන් භාවනාවේදී මේ කකුලට හිත යොදාගෙන මේ කකුල යනවා බලාගෙන යනවා. හොඳයි. දැනෙනවද? හොඳට ස්පර්ශය දැනෙනවද? එහෙම හිත අද ඒවත් දැනෙනවා. දැනෙනවා. ඒවත් එක්ක හොඳට ඉන්න පුළුවන්. එහෙම. හොඳයි. ඒ ඒවැය දැන් බලන්න කොහොමද මේ තද ගතියක් දැන් දැනකොට තද ගතිය කොහොමද පටන් ගන්නෙ? තද ගතියේ ආරම්භය මොකද්ද? තද ගතිය කොහොමද පැතිරෙන්නේ? තද ගතිය කොහොමද වෙනස් වෙන්නේ? දැන් අවධානය යන්නේ තද ගතියකටනේ. එහෙම. ඒ තද ගතියට යනකොට තද ගතියක් කොහොමද පටන් ගන්නෙ? තද ගතිය කොහොමද වෙනස් වෙන්නේ? තද ගතිය කොහොමද අවසන් වෙන්නේ? එනට ඔන්න වෙන තැනකට ඒක කොහොමද මාරු වෙන්නේ? ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද හටගන්නේ? ඒ ටික එහෙම බලන්න. තනිකරම දැන් යන්නේ එතකොට මේ තද ගති ටිකක් එක්ක පිම්බෙන ගති ටිකක් එක්ක රළු ගති ටිකක් එක්ක සම්පූර්ණයෙන් ওই මට්ටමින් යන්නේ කිසි වරදක් නැහැ මොකක් හරි දැන් කරගෙන යනකොට මොන හරි ප්‍රශ්නයක් තියෙනවද එහෙම නැහැ මම අර මේ ධාතු මේ තද ගති දැනෙනකොට මේ මම ලිව්වා මේ කියන්නකෝ මේ ලියපේක මතක නැද්ද තද ගතියට හිත දැම්මහම මේ වෙනස් වීම තේරෙනවද නැත්නම් ඒකෙම ඉන්න පුළුවන්ද ඉන්න පුළුවන් මේ වචනේ නැද්ද කියන්න මොකද්ද ඔගේ කියලා තියෙන්නේ දෙක කියලා ශරීරයේ තද ගති මතුවන වෙලාවට ඒ තැනකට හිත යොදා හොඳින් බලද්දී හුස්ම රැලි මිටි මිටි එකක් පස එකක් නාසයේ වැදෙමින් ඇතුළට යනවා වගේ හිත යොමු කරන ස්ථානයේ නොනවත්වා එකින් එක එහාට මෙහාට යනවා වගේ හිතට වැටහේ. අනුකම්පාවෙන් පහදා දෙන්න මෙන්න. නෑ, වරදක් නෑ. ඒ කියන්නේ වෙනස් වීමක් නෙවටලා තියෙන්නේ. දැන් ආස්වාස ප්‍රස්වාසයේ වුණත් ওই පැත්තෙන් වැටෙන්න පුළුවන්. ඒකත් ඔන්න තද ගතියක් වශයෙන්, ඒකත් සැහැල්ලු ගතියක් වශයෙන් වැටෙන්න පුළුවන්. කමන්නේ. දැන් තනිකර ඔය පැත්තෙන් යන දැන් හොයන්න යන්න එපා. දැන් මේ ශරීරයේ කොයි ප්‍රදේශයේද කියලා දැන් හොයන්න යන්න එපා. ඒකත් එක්කම ඉන්න. තද ගතියක් විතරයි දැන් තියෙන්නේ. අපි දුමු තත් මෑණියෝ දැන් තද ගතියක් අරමුණු කරනකොට මුළු ලෝකේ කිසිම දෙයක් නැහැ තියෙන්නේ තද ගතියක් විතරයි. අවසරයි ස්වාමීන් මේ මුලදී තද ගති මතුවෙලා නැති වෙලා කියන්නේ. දැන් මේ අද මේ වාඩි වෙච්ච වෙලාවල තද ගතිය රැඳිලා තියෙනවා වගේ දැනෙන්නේ. කමන්නේ කමන්නේ. හොඳයි කමන්නේ. පස්සේ ආයි. මේ ඉතින් මේ ඒක අපිට يعني පාලනයක් නැහැ. ඕක අපි බලාපොරොත්තු වුණාට එන්නෙත් නැහැ බලාපොරොත්තු වුණාට යන්නෙත් නැහැ. අවධානය තදගතිය කියලා දැන් අදත් මට තදගතිය මෙයි කියලා බලලා වැඩකුත් නැහැ. එන දෙයක් බාර ගන්නයි තියෙන්නේ. එන දෙයක් බොහොම මධ්‍යස්ථ සිතින් يعني ආනාපාන සතියෙන් හය මොකක් හරි වෙකින් හිත එකඟ කරගෙන එන දෙයක් ආපු දෙන් කියලා සෝදානම් ශරීරයෙන් යන්න. එතකොට ආපු දේ අපි නිරීක්ෂණය කරනවා. මේකට එක එකකටවත් විශේෂ කැමැත්තක් දාන්න යන්න එපා. ආපු දේ ඉක්මනට යා යුතුයි කියලා නීතියක් දාන්න යන්නත් එපා. ඔච්චරයි. මේ එතකොට ස්වාමිනාස දැන් අර මේ පිරින් පිරුණ ගතිය තියෙන කොටත් මම ඔහේ බලා ඉන්නකද කරන්න ඕනේ. ඔව්. එතන හොඳට දැනෙන ප්‍රදේශයට ගන්න. දැන් පිරුණු ගතියක්, පිම්බිච්ච ගතියක් තේනකොට අපි තුමු නිකන් දැන් මේ වගේ ප්‍රදේශයක නම් පැතිරලා තියෙන්නේ. ඒකේ බලන්න කොයි හරියද දැඩිව දැනෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර දැනෙන්නේ. වැඩිපුර දැනෙන නිකන් කේන්ද්‍ර ප්‍රදේශයක නම් මේ කේන්ද්‍රයේ හරියනම් අන්න එතෙන්ට දැන් අවධානය වැඩියෙන් යොමු කරන්න. මුළු ප්‍රදේශය දාන්න නැතුව අවශ්‍ය ඒ කියන්නේ හොඳට තීව්‍රව දැනෙන තැනට විතරක් අවධානය යොමු කරන්න. හොඳයි. නාභිගත කරනවා වගේ හිත හොඳට නාභිගත කරනවා වගේ එතෙන්ට අවධානය යොමු කරලා එතන හොඳට සමීප වෙලා බලන් ඉන්න. එහෙම. එතන එතකොට ස්වාමිනාස දැන් හිත මේ දැන් මෙහෙම හිත තියාගෙන මෙතනින් උඩට දිහාට දැම්මොත් ඒ පිරිච්ච ගතිය මොකුත් නැහැ. එතනින් පල්ලේ තමයි තියෙන්නේ. දැනට දැනෙන දෙයට දාන්න. ඒ කියන්නේ නොදැනෙන පැත්තට දාලා යන්නත් පුළුවන්. ඒ තාම හොඳට හිත දැනෙන දෙයක් එක්ක ඉන්නවනේ නේද? ඒක ඒ දැනෙන දේත් එක්ක ඉඳලා ඒකේ ඒක හොඳට නොපෙනී ගියාට පස්සේ නොදැනෙන එකට යන එක තමයි හොඳ. එතකොට ලස්සන්ට වැඩේ සිද්ධ වෙනවා බලෙන් දාන්න නැතුව. ඒ නිසා දැනට හොඳට දැනෙන අරමුණේ හොඳට නාභිගත වෙලා ඒ කේන්ද්‍රගත කරලා හොඳට බලන්න. බලනකොට ඒ ටික ඉතින් ටික හොඳට වෙයි. ඒක ගැන මේ මේ පාලනය කරන්න යන්න එපා. හොඳයි. හොඳයි. අනිත් එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මුකුත් කියන්න යන්නත් එපා. හොඳට නිකන් බලන් ඉන්න. ඒ මේකේ මොකද්ද මේ වෙන්නේ? මේක මේ මොයි විදිහටද ආවේ? කොයි වෙලා මොකද්ද මෙයාට වෙන්නේ කියලා මෙයා තනියෙන් ඉන්නේ. නැත්තම් මේ ප්‍රදේශයත් මේ කියන්නේ කට්ටියක්ද ඉන්නේ. අන්න වගේ පොඩ්ඩක් බලන බලනාසුලුව සොයනාසුලුව බලන්න. හොඳයි. හොඳයි. හරි අපි ඊළඟ ප්‍රශ්නය. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඊයේ අවසන් ප්‍රශ්නය හා සම්බන්ධයි. ගරු ස්වාමීන් වහන්සේ නිමිත්තක් නොගෙන කෙරෙන දෙය ගැන බලා සිටීමෙන් කුමක් හෝ දේවල් ඇවිත් යන බව ටික ටික වැටහේ. ක්‍රියාදාමයකට ඉඩදී බලා සිටීම පමණකි. විතක කය විතක සිත. ගරු ස්වාමින් වහන්සේ තව දුරටත් හරිවැරදි මඟ දැනුවත් කරනු මැනවේ. තෙරුවන් සරණයි. නිමිත්තක් මොකද්ද මුලින් අහන්නේ නිමිත්තක් නිමිත්තක් නොගෙන කෙරෙන දෙය ගැන බලා සිටීමෙන් කුමක් හෝ දේවල් ඇවිත් යන බව ටික ටික වැටහෙයි. ම්ම් ඇතරම මේ මම අද නම් අහන්න වෙනවා මේ කොයි කොයි පැත්තෙන්ද යන්නේ ආනාපාන සතියෙන්ද යන්නේ නැත්නම් කොයි විදිහටද යන්නේ? තොරතුරු මදි මේ මුකුත් කියන්න. හොඳයි. දරුවන් සන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. <clears throat> ටික කාලයක් අවුරුදු 3-4ක වගේ තිබ්බ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. <clears throat> හැමදාමත් එතන මට සැකයක් තිබ්බා. ඔව්. <clears throat> එක දිගටම මට භාවනා කරන්න හම්බ වෙන්නේ නැහැ. කැඩි කැඩි තමයි භාවනා සිද්ධ වෙන්නේ. නමුත් පරණ තැනටම එන ගතිය තමයි තියෙන්නේ. අර කකුල් වල වේදනාව ඇවිල්ලා පුපුරු ගහන ගතිය තැවින්. නිශ්චලතාවලටත් එනවා. නමුත් අර කයේ තියෙන වේදනාව උහුලන්නම බෑ. ඊට පස්සේ අර මම ඔබ වහන්සේට ඊයේ සඳහන් කරුවා නාසිකාව අග දැන් අවුරුදු දෙකකට වගේ තුනකට විතර ඉතලා මේ දිගටම තිබ්බා මේ <clears throat> තද ගති මේ හිරි වටන ගති <clears throat> මේ දැන් තත්ත්වය මොකද්ද ස්වාමීන් වහන්සේ අද උදේ වරියත් ඔහම කළා පස්සේ ඒත් ඇතුව නැති යන දේවලුත් පෙවුනත් මට ඒත් මේක භාවනා සැකයක් ආවා මම කරන එක හරිය නැති විදියම තමයි මට තේරුනේ. මෙච්චර කාලයක් ඊට පස්සේ සොයන සද හවස පර්යංකයේ ඉඳගෙන මම ධාතු මනසිකාරය ගැන සිතුවා. එතන ඒ දැනෙන දේ හැම වෙලේම නාසිකා මුල දත් ඔක්කොම ඉස්සරත් පුදුම තද ගතියකින් අර සංඥාවක් තියෙනවා මේ <clears throat> හුස්ම රැල්ල එහෙම හුස්ම රැල්ලකුත් නෙමෙයි ඒක නිකන් දැනීමක් චංචල ගතියක් තද ගතියක් හිවි වැටිලක් ඒක මෙච්චර කාලයක් ඒකත් කරන ගමම මට ඒ මෙච්චර කාලයක් එහෙම කරන ගමම අර කයේ වේදනාවල් එක ඇතුළතින් බොහොම සියුම් අර පින්සලකින් ගන්නවා වගේ පොඩි දැනීමක් ගියේ. ඉතින් මට ඒ භාවනාව කොහොමටත්ම සිතට මේ ඒක තමයි අපි එකක් ඔස්සේ යනවා. ඔව් ඊට පස්සේ මම අද හවස ධාතු මනසිකාරය ගැන බොහොම සැහැල්ලුවෙන් අද හවසින් නම් කරගෙන යනවා. හොඳයි. දැන් කියන්නේ අපිට ඔක්කොම ඕක ලිවේ උදේ ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් අපිට ඔක්කොම එකපාර කරන්න බෑ. මේකෙන් එකක් අපි හොඳට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මූලිකත්වය දෙන්න ඕනේ. ඒ දෙනකොට බලන්න දැන් ආනාපාන සතිය මුල් කරගෙනද යන්නේ නැත්නම් මුලදීම කෙරුවේ මට ඉඳ ගන්නකොටම ඉබේම හුස්ම රැල්ල පෙවුඳ පටන් ගත්තා. ඒක ඇති නැති දිග කෙටි බව එහෙම ගිහිල්ලා කය තද කරන පිම්බෙන ඒව තමයි ඒ මුල් කාලින්දම දැක්කේ සවිනාස. ඉතින් මම දැන් දැන් අවධානය යොමු කරන්න යොමු කිරීම සඳහා අපි දුමු දැන් ධාතු ලක්ෂණ වලට දැන් අවධානය යොමු කරන්නේ දැන් කරගෙන යන්නේ. දැන් හන්දේ පරියන්කේ ඉඳන් ඒ ලක්ෂණ වලට අවධානය යොමු කරන්න කලින් හිත එකඟ කරගන්න ක්‍රමය මොකද්ද? ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලේම හුස්ම රැල්ලක් නෙමෙයි දැනීමක් පමණයි. ඒකේම හැම වෙලේම හිත එතනම තියෙනවා ස්වාමීන් වහන්සේට යන්නේම නෑ. නාසිකාග්‍රේ ප්‍රදේශයේද? එතන එතන තියෙනවා ඊට පස්සේ කයට දැනෙනකොට කයේ ඒ එතන හිත යොමු කරනකොට නිශ්චලතාවයකටත් පැමිණෙනවා. ආය සමහරක් වෙලට හැමදාම වෙනස් වෙනස් ආකාරවලට තමයි ස්වාමීන් සිදුනේ. හොඳයි පොඩක් ඉන්න පොඩක් ඉන්න. දැන් ඉස්සෙල්ලා දැන් පොඩක් පොඩක් කියන්නේ ඕක ගාලා කඩාගත්තා වගේ යන්න බෑ. එහෙන් මෙහෙන් හැමදාම එක එක අච්චාරු විදියට යන්න ගියොත් ඔක්කොම වර්ධිනවා. ඒ හින්දා අපි පොඩ්ඩක් ක්‍රමයකට යමු. ඉස්සෙල්ලා ආස්වාස ප්‍රසආසයට පොඩ්ඩක් හිත යොමු කරන්න. යොමු කළා පොඩ්ඩක් කමක් නැහැ. ඔන්න දැනෙනවා නම් ඒ ඔස්සේ පොඩ්ඩක් ගිහිල්ලා හිත එකඟ කරගන්න. සොයනස ආස්වාස ප්‍රසආසයේ ඒක මට දැනෙන්නේ නැහැ. අවධානය දැනීමක් පමණක් කියනවා. අවධානය හොඳයි. මක් ඒ ඒ දැනීමක් කියන්නේ වෙන් කරගන්න බෑ නමුත් පොඩි දැනීමක් විතරක් තියෙනවා. හොඳයි. ඒ ඒ දැනීමත් එක්ක විනාඩි කිහිපයක් නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවන්න ඉසෙල්ලා. එහෙම රඳවනකොට ස්වාමීන් වහන්සේ හිතේපු ගමම්ම ඒක එකපාරට නැතුවත් යනවා. නැතුව ගිහලා ඉබේම කයට මේ කයට වැටෙනකොට මේ ස්පර්ශන ස්ථාන වලින් පැන නැගියගෙන පැන නැගගෙන උඩට උඩට එනවා ස්වාමීන් දැයනවා මේ තදවීම් ගතිය, පුපුරු ගසන ගතිය, දැවිලි ඒක දරන්නම බෑ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක දිහත් මම සෑහෙන කාලයක් හිතත් එක්ක ඉස්සලා කයටයි මනසටයි අර ගැටුණා. පස්සේ ඒක දිහාම බලන් ඉඳත් පුරුදුනා. ආයෙ ඊට පස්සේ <coughs> දැන් ඒක ඊට පස්සේ මම හිතුවා දැන් මට ඒක හරි දරා ගන්න අමාරු භාවනාවක් කියන්නේ කියන නැගිටිනකොටත් හරි විඩාබරයි. ඒ කියන්නේ හරියට කය රිදෙනවා. ඊට පස්සේ මම අර ධාතු මනසිකාරයට හිත යොමු කරුවා. අවුරුදු 3ක් විතර තිස්සේ මේ මේ නහයම තිබ්බ අර තද ගතිය. මම බැලුවා ධාතු මනසිකාරයට යොමු කරන්න ඕන කියලා හවස් සරුවේ. ඒක යොමු කරන පස්සේ දැන් භාවනාව මට හිතෙනවා දැන් සැහැල්ලුවෙන් කෙරීගෙන එකක් ධාතු මනසිකාරයේ සිහි කෙරුවා ගමන්ම අර නාසිකාග්‍රයේ තිබ්බේ තදගතියක් ගියා. ඊට පස්සේ අර දැවෙන්නේ ඒක රස්නි ගති, තදවීම් ගතිත් ඇවිල්ලා ඇවිල්ලා නැති වෙලා ගිහලා දැන් ඒක විනාඩි 20ක් විතර යනකොට ඔක්කොම හිවිලා සයනස මේ දැන් අර හරි සුවයෙන් ඉන්න පුළුවන් ගතිය තියෙනවා. එතනින් මම නැගිට ස්වාමීන් වහන්සේ. දැන් කියන්නේ කයට හරි කියන්නේ කයටත් මනසටත් දෙකටම මේ සැලසහැලි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම දැනට يعني ධාතු මනසිකාරය ඔස්සේ යන්න පුළුවන් නම් ධාතුන් ලක්ෂණ වලට ධාතු වල ලක්ෂණ වලට යොමු වෙනවා නම් හිත ඒක නිරීක්ෂණය කරන්න. ඒක හොඳට නිරීක්ෂණය කරන්න. ඒක අපි දුන් නිරීක්ෂණය කරමින් ඉඳද්දි ඒක දුර වෙලා යනවා. හිත සැහැල්ලු වෙලා මුකුත් විශේෂ ආරමුණක් නොගෙන ඉන්නවා. ඒ එහෙමත් හවසේ හිටන විනාඩි 20කට ප්‍රථම හිටනසන හැබැයි බොහොම සිවුම් බොහොම සිවුම් ඇතුළතින් අර පොඩි ඒවට දාන්න එපා. ඒවට මොකක්වත් දාන්න එපා. දැන් තමන් හිටියනේ අම්මා අරමුණක. දැන් අපි ධාතු මනසිකාරය ඔස්සේ ගියා. ඔන්න 13 ලක්ෂණ මොනවා හරි එකක් අල්ලගෙන හිටියා. ඒක ඔන්න නැති වෙලා ගියා. ඒක දුර වෙලා ගියා. ඒක සමනය වෙලා ගියා. හිතට දැන් අරමුණක් නැහැ. අරමුණ දැන් හිත සංසිඳලා තියෙනවා. සැහැල්ලුවෙන් තියෙනවා. ඒ සැහැල්ලුව පවත්වන්න. ආයි ඕකට මුළු කය පුරා හිත යොදලා බොහොම සියුම් එකක් තියෙනවා කියලා ඒක අස්සට දාන්න යන්න එපා. දැන් මේ සංසිඳිච්ච ස්වභාවය තුල හිත පවත්වන්න. දැන් ස්වාමිනාසේ ඒ දැනීම දැනෙනවනේ එතකොට. පොඩි දැනීමක් හුස්ම ගන්න අර මොකක් හරි චූටි දැනීමක් තියෙනවා ස්වාමිනාසේ. ඕ නෑ දැන් මෙහෙම එහෙමතින් තියෙනවා. දැන් අපි කෙනෙක් සක්මන් කරද්දී සක්මන් කරද්දී දැන් ක්‍රමානුකූලව කාලයක් යනකොට සක්මනේ දේවල් දැනෙනවා. ඕන්නම් ඉතින් අරමුණට දාන්න පුළුවන්. අරමුණට දැමීමම නෙමෙයි හේතුව. අරමුණට දැමීම නෙමෙයි. ඒ කියන්නේ මුල් කාලයේදී අරමුණට දාන්න ඕනේ. අරමුණට හොඳට අරමුණේ නිමිති ගන්න ඕනේ. නිමිති බලන්න ඕනේ නිමිති ඒ කියන්නේ නිමිති කියන්නේ ලක්ෂණ බලන්න ඕනේ ඒ වෙනස් වීම බලන්න ඕනේ හොඳට ඒක ඒ දොර ඔකේ ඒ ඔස්සේ යන්න ඕනේ ඊට පස්සේ ක්‍රමානුකූලව ඒකට අරමුණෙන් මිදෙන්න අරමුණෙන් නිදහස් වෙන්න හිතට හිතට ක්‍රමානුකූලව අපි නිදහසක් දෙන්න ඕනේ දැන් ඒ ඇස්සෙත් මේක ඇස්සට මේක පොඩ්ඩක් තියෙනවානේ මේකත් නැති වෙන්න ඕනේ කියලා ඉල්ලනවා නම් ඉතින් පොඩ්ඩක් අවුල් තමයි ඒකට එහෙනම් මේ අපිට කයේ මොකක්වත් නොදැනෙන ස්වභාවයකට වෙන්න නම් මැරෙන්න ඕනේ මැරෙන්න බෑ නේද? එහෙනම් දැන් කයේ මොකක්වත් නොදැන ස්වභාවයක් ඉල්ලන්න එපා. කයේ දේවල් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ චූල ශුන්්‍යත සූත්‍රයේදී කියනවා මේ එක එක ශුන්්‍යත මට්ටම් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේකේ මෙන්න මේ මට්ටමට වඩා මෙන්න මේ මට්ටම තියෙනවා. දැන් ලස්සනට බුදුහාමුදුර අරගෙන එනවා. ඔන්න අපි මේ විවිධාකාර කටයුතු කළා කාමයන් එක කටයුතු කළා ඔන්න ආරණ්‍ය ආරණ්‍යට එනවා. එතකොට ඒ ඒ බාහිර ග්‍රාම සංඥා දුර වෙලා ඔන්න මේ තියෙන ආරණ්‍ය සංඥාවට එනවා. ඒකෙන් ඔන්න කයට විතරක් ගන්න. ඒතර ආරණ්‍ය සංඥා දුර වෙලා කයට එනවා. කයේ සංඥාව කයෙන් ඔන්න දැන් හදා ගන්නවා මේ ආනාපාන සතියක් හරි මොකක් හරි ඒ හුස්ම රැල්ලකට ගන්නවා. ඒකෙනුත් ධාතු හතරට ගන්නවා. ධාතු හතරනුත් එක ධාතුවකට ගන්නවා. ඉතින් ඔයද ටික ටික ටික ටික අඩු වෙලා යනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ දැන් ඔයකත් නැති වෙලා ගියාට පස්සේ දැනෙනවා යම් කිසි හිස් බවක්, ශුන්්‍යත ස්වභාවයක් දැනෙනවා. දැන් මේ දැනෙද්දි දැන් දැනට තියෙන දරතය, පරිලාහය දැනට තියෙන කියන්නේ කරදරේ මේ කයේ තියෙන කරදරේ විතරයි. ඒක ඒක නැති කරන්න බෑ. අපි ඒකත් නැති කළා මේ කිසිම දෙයක් නැති වෙන්න ඕන නම් ඒක න සිහි විසක්ඥ වෙලා. එහෙම ස්වභාවයක් නෙමෙයි මේ බලාපොරොත්තු වෙන්නේ. දැන් දැන් ඔය ගාතාවල එහෙම කියන්නේ නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඥා න සංඤ සංඤී මේක මේ සාමාන්‍ය සංඥාවකුත් නෙමෙයි න විසඤ්ඤ සංඤී මේ විසඤ්ඤ වෙලත් නැහැ දැන් විසඤ්ඤ වුණාම කලන්ත හැදුනහම මුකුත්ම දන්නේ නැහැ දැන් මෑණියෝ ඉල්ලන්නේ කලන්ත හැදිච්ච සත්‍යේ ඒකත් නෙමෙයි හම්බ වෙන්නේ. මේ කලන්තේ හදාගන්න එපා. විසඤ්ඤ න විසඤ්ඤ සංඤ්ඤ න විභූත සංඤ්ඤ සම්පූර්ණයෙන්ම සංඥාව දුර වෙලා කිසිම සංඥාවක් නැති මට්ටමකුත් නෙමෙයි. න විභූත සංඤ්ඤි නෝපි අසඤ්ඤි. දැන් අර අසඤ්ඤ සත්‍යෝ කියලා අපි අහලා තියෙන අන්න ඒකත් නෙමෙයි. ඒවං සමේතස විභූතිට. හැබැයි මම සංඥාවක් තියෙනවා. ඒ සංඥාව තමයි ඒ කියන්නේ අරමුණකින් තොර ශුන්්‍යත ස්වභාවයක් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඥාගේ සංඛා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒ නිසා අපි අනවශ්‍ය ඉලක්ක තියාගන්න යන්න එපා. මේ එහෙම ගියොත් අන්තිකට යනවා. එහෙම ගියොත් අපි හුඟාක් ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? අරමුණ ඒ කියන්නේ තියෙන ඕන තැන අපිට ලැබිලත් අපි වෙන දේවල් හොයනවා. එතකොට ඉතින් නිරන්තරයෙන් තියෙන්නේ මොකද්ද? අවිශ්වාසයක්. නිරන්තරයෙන් තියෙන්නේ අසහනයක් නිරන්තරයෙන් තියෙන්නේ. ඉතින් මේක හරියගේ නෑ. තාම මේකට මෙතෙන්ට එන්න බෑ. මට අතෙන්ට එන්න බෑ. අපි අපි හඹාගෙන යන මට්ටමක් තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ධර්මයේ කොතනද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන මොකද්ද? එහෙම නැත්නම් ෂේම භූමියක් වශයෙන් අපිට භාවිතා කරන්න පුළුවන් තැන මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ ඒ ඒ ඒ තැන තේරුම් අරගෙන ඒක අපි භාවිතා කරන්න ඕනේ. මෙතන ඒ කියන්නේ ඒ තැනත් ගන්න අඩයක් වශයෙන්. ඒ තැනත් භාවිතා කරන්නේ මේ හිතේ තියෙන කෙලෙස් ටික අයින් කර ගැනීම වශයෙන්. එහින්දා ඒ තමන් තේරලා තේනවා තැනක් හම්බෙලා තේනවා ඒ තැන බහුලීකృత කරන්න ඒ එතන ඉන්නකොට ආයි වෙන දේවල් හොයන්න යන්න එපා එතන ඉන්නකොට මේ කයේ කොහේ හරි තැනක් ආයි තාමදට දැනනවාද කියලා ඒකත් නැති කරන්න යන්න එපා සහැල්ලුවක් දැනෙනවා නම් අරමුණකින් තොරව හිත ඉන්නවා නම් ඒ දැන් දැනට අපි තුන් විනාඩි 20ක් ඉන්න පුළුවන් කියලා ඒක විනාඩි 25 කරන්න ඒක විනාඩි 30 කරන්න කියලා මේ තැන හොඳට තහවුරු කරගන්න අද දැන් අපි තුමු මුල් පරයන්කෙත් එතෙන්ට යන්න පුළුවන්ද ඊළඟ එකෙත් යන්න පුළුවන්ද අදත් යන්න පුළුවන්ද හෙටත් යන්න පුළුවන්ද කියලා දැන් අර ඉබාගාතේ ගිය එක වෙනුවට ඉබාගාතේ ඔහේ වැඩිච්ච දෙයක් වෙනුවට දැන් ක්‍රමානුකූලව Tamanට තහවුරු කරගෙන නිශ්චිත වශයෙන් විශ්වාසයෙන් යුතුව යන යන පුළුවන් විදිහට මේක දැන් හදාගන්න. හොඳයි හොඳයි. හොඳයි අපිට ලිඛිත ප්‍රශ්න ඉතරයි එපමණයි ලැබිලා තියෙන්නේ කාට හරි විශේෂ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අහන්න පුළුවන්. තෙරුවන් සන්නයි. මේ අතෙන්ට අතෙන්ට ගිහිල්ලා මේ ආහ හොඳයි හොඳයි. වර සංවිධායක මහත්මියට පොඩ්ඩක් කියලා යන්න. හොඳයි. හරි. හොඳයි. එතකොට තව කාට හරි මොන හරි තියනවද යමක් නැත්නම් හොඳයි. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම මට අවුරුදු 3 4කට ඉස්සෙල්ලා ඉඳන් මේ භාවනා කරා භාවනා වැඩසටහන් වලදී විතරක් ආනාපාන සති භාවනාව ඒ අවස්ථාවල මට හොඳට දැනුනේ නැහැ ආනාපානය මේ හුස්ම රැල්ල මේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් මේ මෑතක මම උපදේශ ඇහුවාම ස්වාමින් වහන්සේ මට උපදෙස් දුන්නා පිම්බීම හැකිලිම කරන්න කියලා. නමුත් මට දැන් ආනාපානයටමයි යොමු වෙන්නේ ඉබේම ආයාසෙන් තමයි මේ පිම්බීම හැකිලිම බලන්නේ. හොඳයි. දැන් ඒ කියන්නේ මුලදී ආනාපානෙ තේරුන්නේ නැහැ. ඉඳ පිම්බීම හැකිලිමට ගියා. දැන් ඒක කරද්දි මේකට යනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ මුලැමැදාග දැනෙනවද කියලා මම ඒ අවස්ථාවේ දැනගෙන හිටියේ නෑ මුලැමැදාග කියන්නේ මොකද්ද කියලා. හරි. දැන් දන්නවා. එහෙමයි. හොඳයි. එතකොට දැන් මුලැමැදාගේ දන්නේ ආස්වාස ප්‍රස්වාසයේද නැත්නම් පිම්බීම හැකිලීමේද? ආස්වාස ප්‍රස්වාසය. ආ හොඳයි. ආස්වාස ප්‍රස්වාසයේ ඔස්සේ දැන් හොඳට සතිය සතියෙන් ඉන්න පුළුවන්ද? ඉබේම මම ආනාපානෙට මේ බලෙන් වගේ යනවා. මොකද ආනාපානෙ වඩන්න කියපු නිසා. ආ මං කිව්වද එහෙම ආනාපානෙම කරන්න කියලා කිව්වද? නෑ පිම්බීම හැකිලිම කරන්න කියලා කිව්වා. ඔව්. ඊට පස්සේ දැන් දැන් ආනාපානට යන්න ගත්තද ඉබේම? ඉබේම මට යොමු වෙනවා පුරුදු විදිහට. හොඳයි. එතකොට දැන් මේක අතහැරුණා. දැන් ඉබේම ආනාපාන සතියට යනවා. එහෙම. එතකොට ආස්වාසයේ මුලැමැදාග බලන්න පුළුවන්ද? ආස්වාසයේ මට දිග කැටි දැනෙනවා. ඔව්. සීතල උණුසුම දැනෙනවා සීතල එච්චර දැනෙන්නේ නැහැ මේ පෑන් එකට. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ දැනෙන දේවල් ගැන අඩන්න යන්න එපා. දැනෙන දේත් එක්ක යන්නයි තියෙන්නේ. ඉල්ලන්න යන්න එපා මොකක්වත්. ඒ කියන්නේ රුචි අරුචිකම් තියාගන්න යන්න එපා. දැනෙන දේත් එක්ක යන්න. Tamanට ආශ්වාසයේ වැටෙන්නේ අපි හිතමු මොකක් හරි ක්‍රමයකට නම්. උණුසුමක් වශයෙන් නම් ඒ විදිහට යන්න. සිසිලක් වශයෙන් නම් ඒ විදිහට යන්න. තද කිරීමක් තදවීමක් වශයෙන් නම් ඒ විදිහට යන්න. ඇතිල්ලීමක් වශයෙන් නම් ඒ විදිහට මේ එකක්වත් නිශ්චිත නැහැ. එක එක අයට එක එක විදිහට දැනෙනවා. එහෙමයි. හොඳයි. එතකොට ඒකෙත් දැන් දැන් දන්නවද මුලැමැදාක බලන්නේ කොහොමද කියලා දන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහොමද බලන්නේ? හුස්ම රැල්ල ගන්න ආශ්වාස කරනකොට මුල හැටියටත් මේ හුස්ම රැල්ල පිට වෙනකොට අග හැටියටත් අතර සුළු මේ එහෙමනම් නෙමෙයි. එහෙම නෙමෙයි බලන්න තියෙන්නේ දැන් ආශ්වාසය දැන් මෙනෙහි කරනවද? එහෙමත් නැහැ. මෙනෙහි කර කර බලන්නේ. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා කියනවද? දැනෙනවා. දැනෙනවා කියලා කියනවා. පිට කරනකොටත් දැනෙනවා කියලා කියනවා. කියන්නේ නැහැ හිතනවා. මේ දැනෙනවා මේ හුස්ම ඇතුල් වෙනවා දැනෙනවා පිට වෙනවා දැනෙනවා. පිට වෙනවා දැනෙනවා. හොඳයි. මුකුත් කියන්නේ නැහැ දැනීමත් එක්ක ඉන්නවා. එහෙමයි. ඒ ඒ දැනෙනකොට බලන්න කොයි වෙලාවද දැනෙන එක පටන් ගන්න. දැන් දැනෙන එක පටන් ගන්නවනේ දැන් මොකද්ද උපමාවට ගන්න. අපි තුමු මේකේ කියලා. මේකේ දැන් තාම දැනුන්නේ නැහැ. දැන් මේ ඇඟිල්ල කියලා හිතන්න දැනගන්නත් අවස්ථාව තාම දැනුන්නේ ඔන්න දැන් දැනෙන්න ගන්නවා. හරිද? දැන් තාම දැනනවා දැනනවා දැනනවා දැනනවා ඔන්න දැනුණා. ඔන්න දැන් දැනුන්නේ නැහැ. තේරෙනවද? එහෙමයි. ඒ විදිහට ඔන්න ආයෙ දැන් ප්‍රසආසය. ඔන්න දැනුන දැනෙන්න පටන් ගත්තා. ඔන්න දැනෙනවා, තාමත් දැනනවා, දැනනවා, දැනනවා. ඔන්න දැනීම අවසන් වුණා. කොහොමද යන්න පුළුවන්ද? එහෙමයි. හා එහෙනම් ඕක කරන්නකො. ඔව්. සක්මන් භාවනාව හොඳට කෙරෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒකෙදි ඒකෙදි දැනීම එක්කද යන්නේ? ඔව් දැනෙනවා හොඳටම. හොඳයි. ඒකේ ඒකෙදි ඒ කියන්නේ ස්පර්ශ වෙන තැන්, ගොරෝසු තැන්, බ්‍රුල් තැන් ඒවා දැනෙනවද? එහෙමයි. හොඳයි. ඒ ඒවා හොඳට සමීප වෙලා බලන්න උනන්දුවෙන් බලන්න. එතකොට ටික ටික ටික ටික තව තව සතිය දිනු වෙයි අනිත් කටයුතු වලදී සතියෙන් ඉන්න. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් අපිට වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්තම් අපි අද ධර්ම සාකච්ඡා වාරය මෙතනින් સમાપ્ત කරමු. ඉතින් අද මේ පින්තුන් දවස පුරාම තමන්ගේ බණ භාවනා කටයුතු වල යෙදෙමින් විවිධ විවිධ අන්දමින් කුසල් රැස් කරගත්තා. ඉතින් මේ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති දෙවියොත් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති අසරණ සත්වයොත් අනුමෝදන් වෙත්තා. අපටත් මේ කරන්නා වූ භාවනා කටයුතු සාර්ථකව කරගෙන අපි බලාපොරොත්තු වෙන උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ කුසල් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.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 බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු